අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අද දෙසැම්බර් 2017 ජනවාරි මාසයේ 13 වෙනිදාත් ධර්ම දේශනාව සඳහා මේ කාලය ගන්න බලාපොරොත්තු වෙන ඉතින් සීලම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ ච ධම්මා විශේෂ භාගියා ච ගාරවාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විසින් මේ දසුත්තර සූත්‍රයේ ච විශේෂ භාගීය ධම්ම වශයෙන් කෙනෙකුගේ ජීවිතයේ විශේෂ වෙනසක් ඇති කරන විශේෂ වෙනසකට හේතු වෙන ආසන්න කාරණා හයක් කියන අර දක්වලා තියෙනවා. ආයෙත් විශේෂ භාගීය ධම්ම කියන නම තමයි සම්ප්‍රදාන කුල පාවිච්චි කරන්නේ. ඒ හයටම කියනවා ච ගාරවා කියලා තමන් ගරු කටයුතු යටහත් පහත් පැවතුම් පැවතිය යුතු ධර්ම හයක් මේකේ තියෙනවා. ඒ ධම්ම හය නම් වශයෙන් විස්තර කරනකොට ඉස්සෙල්ලාම දක්වන්නේ සත්තරි නැත්නම් ශාස්ත්‍රුන් වහන්සේ අපේ මේ පවතින බුද්ධ ශාසනය නම් ගෞතම සරුවචන් වහන්සේ. කෙසේ නමුත් ඒ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි අපි ඒ යටහත් පහත් පැවතුම් පැවතුම් පැවතුම් එහෙම නැත්නම් සක්කච්ඡ කාරීව කටයුතු කරන්න ඕන. ඒකට ගාරවා සපතිසා නැත්නම් සගාරවා සපතිසා කියන නම වත් පාවිච්චි කරලා තියෙනවා. කවුරු කටයුතු කරන්න ඕනේ? ඒ ගැන පිළිතලා කටයුතු කරන්න ඕනේ. ඊගාවට ධම්මේ සගාරවා සපතිසා. ඒ ਸਰවචනාංශ විසින් දේශනා කරන්න යම් ධර්ම කොටාචයක් නැත්නම් අපි කියන මේ ප්‍රතිපදාවක් එහෙම නැත්නම් ආර්ය මාර්ගයක් අෂ්ටාංගික මාර්ගයක් උපදේශ පන්තියක් තියෙනවා ඒකට සක්කච්ඡාකාරී වෙන්න ඕන සකස්කට නැත්නම් ආදර කෞරවේ නැමී සිට ගෞරවයෙන් ප්‍රතිෂ්ඨාවක් අතෝ කටයුතු කරන්න ඕන. ඉතින් අපි පසුගිය දවස් කීපෙම මේක තමයි සාසුනාංශය පිළිබඳව පීඨලා කටයුතු ආකාරය පිළිබඳව අපි දන්න ප්‍රමාණය ඉදිරිපත් කරගත්තට පස්සේ අපි මේ කරගෙන යන වැඩ පිළිවෙල නැත්නම් ප්‍රතිපදාවේ අපි දත යුතු විශේෂයෙන් ගෞරවයෙන් කටයුතු කළ යුතු කටයුතු කළ යුතු තැන් පිළිබඳවයි පසුගිය දවස් දෙකේම සාකච්ඡා කළේ. ඒ ධර්මයේ පිළිබඳව ගරු කළ යුතු ප්‍රතිෂ්ඨාව පිහිටිය යුතු ධර්ම පෙන්නකොට අපි ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියන මේ පදය ඉස්සරහින් තියාගත්ත යම් කිසි කෙනෙක් ඒ විදිහට ධර්මය අරසා කරනවා නම් ගෞරවයෙන් ප්‍රතිෂ්ඨාවක පිහිටලා ඒ කෙනාට එතන එතන ඒ ඒ අරසා කරන ධර්මයට සාපේක්ෂව Tamanට අරසාවක් ඇතිවෙනවා. ඒ නිසා ඒ විදිහට ධර්මයේ දිහා ගරු කිරීම ප්‍රතිෂ්ඨාවක් ලබාගෙන කටයුතු කිරීම Tamanටම ප්‍රත්‍යක්ෂණය කළ හැකියි. Tamanටම උරගා බැලිය හැක්කක්. Tamanගෙම අස්පනා පිට දැකිය හැක්කක්. ඉතින් ඒක නිසා ඒක ඒ විදිහට බලනකොට ධර්මයේ තියෙන ස්වකහාත ගුණය ඒ ධර්මයේ මුල යහපත් මැද යහපත් අග යහපත් කියලා අපි ඒ ස්වකහාත ගුණය සඳහන් කරනවා. ඒ වගේම පැත්තක ඉඳලා බලනකොට ධර්මයේ ධර්මයේ විසින්ම අඬ ගා කියනවා මුර ගා කියනවා නිස්සද්ද බණක් කියමින් ඉන්නවා නිතරම. ඒකත් සුවක්කාත කියන ගුණයට සඳහන් වෙනවා. තමා විශ්ින්ම කියවෙනවා. ඒක මේ කවුරුත් බුදුහාමුදුරගෙන ආපු දෙයක් නෙවෙයි ලෝකෙට. බුදුජානනාංශ කෙරුවේ ඒක ඉස්මතු කරලා දක්වපේක. අපි කිව්වොත් මේ ගුරුත්වාකර්ෂණය කියන එක නිව්ටන් මේ ලෝකෙට ගෙන ආපු එකක් නෙවෙයි. සයිසික් නිව්ටන් කරේ ඒක මතු කරා ඉදාහෙලා තමයි අපි වැඩ ගන්න. හැබැයි ඊට ඉස්සෙල්ලා ඉඳලා මේක තිබ්බා. ඒ වාගේ මේ ධර්මය ඒක විශ්ීම ප්‍රකාශ කරමින් ඉන්නවා. හැබැයි හැමෝට මේක අහුවෙන්නේ නැහැ. හැමෝට මේක තේරෙන්නේ නැහැ. හැමෝට මේක පිළිඹු වෙන්නේ නැහැ. ඒ ගුණයක් තියෙන සක්කාතු. සම්දිට්ඨිකෝ ඒක තමයි මේ යම් යම් ආකාරයට තමයි ධර්ම රකින්න නම් ඒ ඒ ආකාරයට තමයි ධර්ම ආරක්ෂාව ලබනවා. සාන්දෘෂ්ටික. සාන්දෘෂ්ටික කියන්නේ තමන් විශ්ීම දැකගත හැකි දෙයක්. එහෙම නැතු මේ කවුරුත් පෙන්වන මැජික් එකක් නෙවෙයි. එහෙම නැත්නම් කවුරු හරි ආශිර්වාද ගැනීමක් නෙවෙයි. එහෙම නැත්නම් අහේතුක අප්‍රත්‍යයෙන් හට ගන්න දෙයක් නෙවෙයි. මේක හේතු ප්‍රත්‍යයෙන් ඒ ඒ හේතුවට සාපේක්ෂව ඒ ඒ ඵලය ලැබෙනවා. ඒක නිසා ඒක තමන්ම දැක යුත්තක්. අකාලිකෝ ඔය අපි ඊයේ පෙරේදා සාකච්ඡා කරපු විදිහට අපි සීල ධර්මය අරසා කරොත් අපිට සීල ධර්මයේ රකින්න ප්‍රමාණයට ඒ හතරාකාර බයකින් ආරක්ෂාව ලැබෙනවා. ඒක ටිකක් තේරුම් ගන්න අමාරුයි. තේරුම් ගන්න අමාරු හේතුව ඒක රැකලා ටික කාලයක් යනකොට තමයි ඒක ප්‍රතිඵල Tamanට පේන්න පටන් අරගන්නේ. ඇත්තටම වැඩේ නම් පටන් ගන්නවා ඒ වෙලාවේ. නමුත් අපි අනිකුත් ධර්ම, සමාජ ධර්ම, ප්‍රඥා ධර්ම අවබෝධ කරපු නැති නිසා අපි ටිකක් කල් ගන්නවා. ශීලය රකින්න රැකලා කොච්චර කල් යනවද? Tamanට ඒ සීල ආරක්ෂාව ලැබෙනකොට එහෙම නැත්නම් හතරාකාර බයකින් තොරව අසහනෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් ගතිය වැටහෙන්න ටික කාලයක් කරනවා. ඊට පස්සේ සමාජ ධර්මය ඒ කියන්නේ අපි නීවර ධර්ම යටපත් කරලා එහෙම නැත්නම් පරිඋත්ථාන කෙලෙස් යටපත් කරලා එහෙම නැත්නම් අපි කාම සංඥා යටපත් කරලා ඒ යටපත් කරලා ඉන්න වෙලාවෙම ඒ කිනාට ඒක තේරුම් ගන්න බෑ මොකද ඒකට හිත අපි කියනවා අර්පණාවකට සමවැදලා ඉන්නේ එහෙම නැත්නම් නිමග්න වෙලා ඉන්නේ කියලා. ආවට පස්සේ අපි කිව්වොත් ඒ නිවර්ණ යටපත් කරලා ඉන්න තත්වෙන්ලා ආයේ නිවර්ණ තත්වයටපත් වෙනවා. එහෙම නැත්නම් සමාධි තත්වෙන්ලා සමාධින් ගොඩ එනවා. එහෙම නැත්නම් අර්පණා සමාධියකට කියලා අර්පණාවෙන් ගොඩ ආවට පස්සේ ඥානයක් විදලා බලන්න ඕනේ ප්‍රත්‍යක්ෂ ඥාන කියලා කියනවා. මේ වෙලාවේ මේ මේ දේවල් මට තිබුණේ නැහැ. එතන මේ කියන කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා වශයෙන් ප්‍රසිද්ධව තියෙන මේ පහක් විදිහට දක්වන නිවන ධර්ම තිබුණේ ඒ වෙනුවට හොඳ බහුසුත ඥානය තිකෙනාට තේරෙනවා. ඒ ධ්‍යාන අංග ටික තිබිලා තියෙනවා. ඒකත් වෙන් කළ දැකගන්න විශේෂ භාවනා වශීතා කරන්න ඕනේ. එහෙම නැත්නම් ඒවා විග්‍රහ කරලා බලන්න ඕනේ. බැලුවේ නැත්නම් ඒක ඒක විසින් පෙන්වන්නේ නැහැ. ඒ නිසා ඒකට ඒ ඒ වශීතා කරනකොට තමයි තේරෙන්නේ මනසේ තියෙනවා தত্ত্ব දෙකක්. මේ ඉඳුරන් හා ප්‍රතිබද්ධව පවතින මානසික தত্ত্বයක් තියෙනවා. මේ නීවරණ නැති වෙනකොට කාම සංඥා නැති වෙනකොට පරිඋත්ථාන කෙලෙස් නැති වුණොත් අපි බත් විඳින දේ අනින්ද්‍රිය ප්‍රතිබද්ධයි ඒක निराமிෂයි ඒක සුවිශේෂී දෙයක් කියලා තේරෙන්නේ ඒකට ගිහිල්ලා ආව කෙනාට නෙමෙයි ගිහිල්ලා ඇවිල්ලා බලන කෙනාට බලන්න තමයි අපි මේ බණ කියලා ධර්ම සාකච්ඡා කරලා හිතල හැත්ති කරන්නේ මේ Taman ලැබපු තත්වය විමසුන්නෝනේ බලන එක. ඉතින් ඒක ඒ ඒ කෙනාගේ තාරාතිරම් වල හැටියට Tamanගේ සුතමේ ඥාන තාරාතිරම්, යෝගම පාරමිතා ඥාන, උපනිෂ්ඨේ සම්පatti වගේම අත්දැකීම් බහුල භාවය මේ වැඩි වෙන්න වැඩි වෙන්න තේරෙන පටන් ගන්නවා. නමුත් ඒක මේ නෝන මෙහෙවල බැලියොත්ත. දැන් අද අපි මේ කතා කරන්න හදන ප්‍රඥා ශික්ෂාව ওই දෙකටම ගැඹුරින් තියෙන්නේ. ඒකෙදී කටයුතු කරන්න වෙන්නේ අනුශේ ධර්මත් එක්ක. ඒකනම් ඒ කරනකොටම අකාලිකවම කල් නොයවම තේරෙනවා හැම චිත්තක්ෂණයක්ම චන සම්පත්තියක් වරද්දාගත්තොත් අකුසල් හරකට හරි පැත්තට දාගත්තොත් නික්ලේශී වෙනවා. එකම චිත්තක්ෂණයක්වත් නැහැ අපට ඒකෙන් අපිට වරබන්ධණයෙන් නිකුත් වෙලා සැහැල්ලුවෙන් පහසුවෙන් ඉඳ වෙලාව. හැම වෙලාවෙම පටලවා ගත්තොත් මනාපමනාප පහළ වෙනවා. අපිට පටලවා ගන්න නැතුව ඉන්නවයි කියලා කියන්නේ මනාපමනාප දෙකෙන් ඇදිලා යන්නේ නැතුව. මේ දෙක අතරමැද තියෙන தত্ত্বය. අත්තිකිලමතාන යෝගයේ කාමසුකල්ලිකාණෝටි යන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාව තෝරන්න පුළුවන්. ඒ දෙක තීරුම් අරගෙන ඒ ඒ වෙලාවේ හසුරුවගත්තේ නැත්තම් මිටිතනින් තමයි වතුර බහලා යන්නේ. කෙලෙසිර තමයි ඇතිවෙන්නේ. පුරුතර තමයි දුවන්නේ. කර්ම ශක්තිය තමයි වැඩ කරන්නේ. මායя තමයි වැඩ කරන්නේ. කෙලස් තමයි වැඩ කරන්නේ. ඒ නිසා එතනදී මේ බේර ගන්නවයි කියන එක එකෙහි මේ අකාලික ගුණේ වැඩි. ඕනනම් අපිට පුළුවන් දානෙදී අපි දානයක් දීලා ඊගාවාත්මයට තමයි පින් බලාපොරොත්තු වෙන්නේ. මේ ආත්මෙ මේ දීපු දානේ පින් බලාපොරොත්තු වෙනවා කියන එක ධර්මයේ කියන්නේ හතෙන් එකක් නම් පුළුවන්. ඊටු ටික හම්බෙන්නේ ඊගාවාත්මෙ කියලා. සීලේ මේ ආත්මෙ ලැබෙනවා ටිකක් පෞසු ඥාන නැති කරන කල්ය අනන්ත කවුරු කියලා දෙන්න ඕනේ. ආනිසංස මේකයි ඒ නිසා සීල් රකපල්ලා කිය. අත්තයි යන්නේ මොකද හේතුව කාලිකයි. ඒක වගේ පේන. ඊට සමාධි ශික්ෂාවේදී ඊට වැඩි ඉක්මනට දෙනවා ඇත්තටම ප්‍රතිපල. හැබැයි ඒක දැකගන්න දැකගැනීමේ ඥානයක් අවශ්‍යයි. මේ ප්‍රඥා ශික්ෂාවේදී අර අකාලික ගතිය, ඉලෙක්ට්‍රික් ගතිය, එතන එතන තේරෙන ගතිය ඒ පුද්ගලයා තිරියම් කරන සුළුයි. ඒ නිසා ධර්මයේ තියෙන සුපටිපන්නෝ සුවක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ගතිය <clears throat> ධර්ම ගැඹුරට යන්න යන්න යන්න යන්න කල්නෝයවා ප්‍රතිඵල දෙන ගතිය බොහොම වැඩි. ඒයි පස්සිකෝ එතකොට මේ දැනුණාට පස්සේ තමයි නැත්නම් තමයි යම් ප්‍රමාණයකට මේක සාක්ෂාත් කරන්නේ කෙරුවට පස්සේ තමයි කෙනෙකුට බය නැතුව කියන්න පුළුවන් මෙන්න මම කරා. ඇවිල්ලා බලපන් කියලා. එහෙම නැතුව කරනවා නම් ඉතින් එයාට සුද්ධ වශයෙන් කට සුද්ධ හොදලා කියන්න වෙන අවස්ථාවාදී කියලා. මේ Taman අත්දැකපු නැති දෙයක තව කෙනෙක් යොමු කරනවා කියන එක මොකක් හරි න්‍යාය පත්‍රයක් අනුව වැඩ කරන කෙනෙක්. නමුත් අර එහි පස්සික ගතිය දාණයට වැඩිය සීලේ තියෙනවා. ශීලයට වැඩිය සමාධිය තියෙනවා. සමාධියට ප්‍රඥාවයි තියෙන්නේ. කොච්චරද කියනවනම් ඒ ගැඹුරට යනකොට නියන් නොකිය ඉන්න බැරි ගතියක් වගේ එකක් තියෙනවා. ඒක ਸਰවචන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට ඒ විදර්ශනා ඥානයක් පහළ වෙච්ච වෙලාවක ගැඹුරට ගිය වෙලාවක ඒක හෙලි කරන්නේ නැතුව ඉන්න බැරි ගතියක් වෙනවා. ඒක නිකන් මේ යා උනන්දු කරනවා මොකද ඒ තරම්ම වෙනසක්. මේ මානසිකත්වයට ඇති කරනවා. ඉතින් ඒ නිසා එයා නිකන් හිටියත් එයාගේ නිහඬ බණක් කියවෙනවා. එයා ඒ තව ආධුනිකයෙකුට අවශ්‍ය කරන මූලික යෝගාචර ගුණ, තපස් ගුණ, සබ්‍රක්‍මචාරී ගුණ හෙලි කරනවා. නොකිය ඉන්නත් බෑ. ඒ නිසා එයාගෙන් සිදුවෙන මේ ඒහි පසික ගුණය, ඒව බලව මේක මෙන්න මම කිරුවේ මෙහෙමයි කරලා බලපන් කියන එක කෙරෙන පටන් ගන්නවා. ඒ වගේම තමයි ඕපනයික කියන එක. සීල ශික්ෂාව යම්තාක්ද ඒක ප්‍රඥසිය සමාධි ශික්ෂාව සඳහායි. සමාධි ශික්ෂාව යම්තාක්ද ඒක ප්‍රඥා ශික්ෂාව සඳහායි. ඒක මේ සත්‍ය විසුද්ධි ක්‍රමේදී කෙනෙක්ගේ විසුද්ධිය හතකට බෙන්නකොට ශීල විසුද්ධි යාවදේව චිත්ත විසුද්ධත්තාය. ශීල විසුද්ධියක් තියෙනවා නම් යම්තාක් එය චිත්ත විසුද්ධිය සඳහායි සමාධිය සඳහායි එහෙම නැතුව මේ සීල විසුද්ධිය සීල විසුද්ධිය වශයෙන් පැකට් කරලා සුපර් මාකට් එකේ දාලා විකුණන්න බෑ ඒක තියෙන්නේ ඒක තල්ලු කරනවා චිත්ත විසුද්ධියට චිත්ත විසුද්ධිය ආව දේව ditthi visuddhathaya ඒ ඒ චිත්ත විසුද්ධිය එනකොට ඒක යාව අනවරතයෙම අනායාසයෙන්ම ditthi සුද්ධ කරලා දෙන්නයි යොමු කරවන්නේ එහෙම නැතුව මේ ලැබිච්ච සමාධිය බුද්ධ විඳගෙන පොරවගෙන පැත්ත කරලා බුදියාගෙන ඉන්න කතාවක් නෙවෙයි. එහෙම වුණා නම් ඒකට නෙවෙයි චිත්තවිසුද්ධිය කියන්නේ. චිත්තවිසුද්ධිය ආවදේව චිත්තවිසුද්ධත්තාය. චිත්තවිසුද්ධිය ආවදේව මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධත්තාය. ඒ ධිට්ඨිවිසුද්ධිය ආපගමන් තේින ඔබ ගිය පාර වැරදි. මේක හරි. ඒක ඊට පස්සේ ආයෙ වසන් ගන්න බෑ. මේක සාරය, මේක අසාරය. ඉතින් මේ සාරය අසාරය දෙක බුදුහාමරණ සමානව ඉලබෙනවා. දේවදත්තට සමානව එළඹෙනවා. යෝගාවචරයට සමානව එළඹෙනවා. ආරහතන් වහන්සේට සමානව එළඹෙනවා. ශේක පුද්ගලයාට සමානව එළඹෙනවා. මේ කොයි එකද ගන්න කියන එක <clears throat> අපි හිතනවා මේ කවුරු හරි තෝරලා දෙනවයි කියලා. තරබලදාරි දෙවියන් වහන්සේ ඇවිල්ලා තෝරලා දෙනවා. නැත්නම් පෙර කළ කර්මයෙන් ඒක තීන්දුව කරලා හරි ගැසලා දෙයි. එහෙම නැත්නම් අපි පුරුදු කරන ආපු රුචි අරුචින් එක තෝරලා දෙයි. එතන අපේ අම්මලා තාත්තලා අපිට පෙන්නපු උපමාන ටික කියලා කරන්න පුළුවන් වෙයි. එහෙනම් සුද්ධ ලියවිල්ල තියෙනවා ඇති. උදාහරණ එකක්වත් විශ්වාස කරන්න එපයි. එකක්වත් නැහැ. ඒ වෙලාවේදී මේක සාරේ මේක අසාරේ කියලා තේරුම් ගන්න එක නා සීල විසුද්ධි චිත්ත විසුද්ධි ධිට්ඨි විසුද්ධි පිරිසුදු වෙච්ච එක නාට නම් යම් ප්‍රමාණයකට කන රාත්තල් ගන්න කිරලා කන්න පුළුවන්. එහෙම නැහෙනේ. ඉතින් පැහැදිලිවම කියන්න පුළුවන් මිච්ඡා සංකල්ප තියෙනවා නම් දිසෝ දිසං යන්තං කෛරා වේරි වාපන වේරිනා මිච්ඡාබන හිතං චිත්තං පාවියෝනං තතෝ කරේ මිච්ඡාව දිච්ඡේනං තියෙන්නේ මිච්ඡා සංකල්පණං තියෙන්නේ හොරේ හොරේකට කරන දඬුවම තමන් තමන්ට කරගන්න. හතුරෙක් හතුරෙකුට කරගන්න දඬුවම තමන් තමන් විසින් කරගන්නවා. ඒ මොකද එයා හිතන්නේ සර්පයා අල්ලන්නේ වලිගේ. එහෙම නැත්නම් කඩුව තියලා ගන්න කඩුව කියලා ගන්න කොපුව. ඉතින් සටනට ගියාට පස්සේ මොකද වෙන්නේ කියලා අහන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේ මිච්ඡා සංකප්ප සංකා සම්පක්කව ඕන කරලා තියෙන්නේ ඒ කියන්නේ මිච්ඡා දිට්ඨිය නම් සම්මා දිට්ඨියට ආවන මේ මාර්ගය මාර්ග දෙක තේරුම් ගන්න. ඉතින් අපි දැන් වැඩි මාර්ගේ යන ගමන් අපි අනුන්ටත් දොස් කියනවා. මේක මං කෙරුවේ අසෝලා නිසා මෙයා නිසායි කියලා අපි ළඟ ඕනෙලාට චෝදන ලයිස්ට්වත් තියෙනවා. ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්තම් හදලා කියන. ඒකනේ ඉතින් දවස පුරාම කෙරෙන්නේ ඕකනේ. අපි ලේසියට පහසුට ලේසි පාරට යනවා. ගිහිලි වෙලා කියලා වුණාට පස්සේ ඉතින් අල්ලපු ගෙදර මනුස්සයර බයිනෝ. ආණ්ඩුවට බයිනෝ. ආකාශයට බයිනෝ. සර්බල දෙයයන් ආතර බයිනෝ තෝගේ කුඹුරු උරුම්බගෙට දෙක වගේ ඇස් දෙකට එන ගහලා තිබුණ දෙයක්ව මේ මට මේ කියලා වෙනකම් බලහින්ටි එන හත වදින්න කියලා දෙයයන් කියලා ඉතී මේ ඒවට කියන්නේ මේ සාප කරනවා. ඊයන් සාප කරනවා කියලා මේක කරලා. ඒ කියන්නේ මේ දෙයියෝ ගැන විශ්වාස කරපු එක. නමුත් යම් වෙලාවක Taman දන්නවනම් මේ Tamanමයි මේ පරිප්පුව වේදාගෙන කන්නේ. තමයි මමමයි මේ ඇදගෙන නාන්නේ. ඉතින් ඒක නිසා ඔය ලැබෙන්නේ Taman අමු අපුරවන අමු තමයි. අඹ ගෙඩියක් වවන අඹ. ඒ නිසා තිත්ත බලයක් වපුරවන තිත් ඇටයක් වෙයි. පුරවන නම් තිත් ලැබු කෙඩියක් හෝ තිත් ලැබු ඇටයක් හෝ කරවි කරවිල ඇටයක් ඉතින් ලැබෙන්නේ ඒක තමයි. ඒ වුණාට මිහිරි ඇටයක් වරුවා නම් මිහිරි පාල ලැබෙනවා කියලා ඒ තේරෙන්න මාර්ගය මාර්ග දෙක තේරුම් ගන්නට අපි අපිට පෞරුෂත්වයක් නැහැ. අපි මේ කවුරු හරි දීපු ලණුවක් කාලා වැරදුනාට පස්සේ ලණුව දීපෙක් කරාට බයින. බුදුචානන් කියන්නේ ඒක තමන්නේ නැහැ. ඊළවිසුද්ධි කරනකම් ඕක තියෙනවා. ditthi visuddhiෝ කියනකම් පේනවා. ඊට පස්සේ ඔන්න උඹේ ඔය අවු කණ්ණාඩි ගැලවෙනවා. උඹට දැන් පේනවා හැම ගහලා පෙන්නනවා. අන්නන පෙන්නන වෙලාවේ ඔය මොක්කෙක්කත් කියන එකක් අහන්න එපා. ඒකයි කාලාම සූත්‍රය කියන්නේ. මොනවා කිව්වත් අහන මේකදී උන්තුවට බලන්න හිටපන්. බලනකොට ලුණු මිරිස් කන මොලේට මෙන්න මේක කළ යුතු මේක නොකළ යුතු කියලා තේරෙනවා. ඒක මේ මෙතෙක් කල් කෙරුවා කියලා හෝ සුද්ධලිය විලද උනායි කියලා හෝ මගේ ගුරුවරයා කෙරුවා කියලා හෝ එහෙම නැත්නම් මගේ මනාපේ කියලා හෝ මගේ රුචිය කියලා හෝ මොන දෙයකින් හේතු කාරණු දැක්කුවත් ඒ ඒ බොත්තම තද කරොත් ඒ ප්‍රයෝජනේ එහෙම නැත්නම් ඒ ප්‍රතිඵල ලැබෙනවා ඊට පස්සේ බොත්තම තද කරාට පස්සේ කාලක් ගන්න බෑ හැබැයි යාට පුළුවන් නම් යෝනිසමනස්කාරය තියාගෙන ඔක තද කරන්න ඉස්සෙල්ලා ওই ගහ නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාව කඩපන්. ලොකු උනාට පස්සේ පොරවෙන් කපන්න ගිහිල්ලා ඉතින් කරදර වෙනවට වැඩිය. ඒ එන්නේ ඒ පොඩි නියපොත්තෙන් කඩන්න පුළුවන් වෙලාවේ කඩන්න නැතුව ලොකු ගහක් වෙන එකට කියනවා පමාව කියලා. ඒක දැනගෙන මේ හැම ලොකු ගහක්ම දෙන්නේ පුංචි අංකුරයකින් ඒක ඒ වෙලාව කඩන්න පුළුවන් කියලා. ඒකට හිත යොමු කරන එකට යෝන්සුමනසිකාරය අප්‍රමාදය සිහිය එහෙම නැත්නම් සම්පජඤ්ඤය ගොඩාක් විස්තර තියෙනවා ඒකේ. ඉන්නේ ඒක දැනගත්තට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මේක එක රැයකින් එක සිද්ධියක් දිහා බලලා දැන් ඒක වරක්වත් දැකලා කරන්න බෑ. ඒ වරක් දැක දැකපු දේ ඊගාව සංසිද්ධිය තිත්‍යොදලා. ඒක අංකුරයක් වශයෙන් පවතින වෙලාවෙදීම පටන් ගන්න වෙලාවෙදීම ඒක නතර කරනවා මිස ඒක පොරෙන් කපන මට්ටමට වඩා ගත්තනම් වවා ගත්තනම් ඉතින් ඒකට කියනවා ධර්මයේ පිළිබඳ අගෞරවය ධර්මයේ පිළිබඳව ප්‍රතිෂ්ඨාවක් නැතිකම නිසා හැමදාම හැමදාම ඔය ඇති වෙච්ච ප්‍රශ්නයකට අපි උත්තර හදන්න හදනවා මිසක්කා. ඒ ප්‍රශ්නේ ඇති වෙන මුලට යන්න තරම් අපට ස්පාසුවක් කලෙලියක් ඉඩක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා අපි එන ප්‍රශ්න රාශියට යට වෙලා බුල්ඩෝසරයකට යට වුණා වගේ කාලේ ගත කරන අපිට මුල පාද ගන්න වෙලාවක් එන්නේ නැහැ. ඉතින් මුල බලන්න කතා කරුවොත් කියනවා පිස්සු කතා කරනවාද මේ අද මේ තියෙන වැටිකුවත් කරගන්න බෑ. ඔබ භාවනා කරන්න කොහෙද වෙලාවක් තියෙන්නේ? ඉඳගෙන ඉන්න අපිට කොහෙද වෙලාවක් තියෙන්නේ? අපිට ආරණ්‍ය කර කොහෙද යන්න වෙලාවක් තියෙන්නේ කියලා අර තියෙන වැඩ කොඩම මල් මාලයක් කරගෙන පළඳගෙන මේ මුල බලන වැඩපිළිවෙලට හේතු කරුණු නැහැ කියන කතා තමයි ලෝකේ තියෙන එක මේ මේ 2017 අද ජනවාරි 13 විතරක් නෙමෙයි. එදත් එහෙම. සරුවචනන්සේ පහළ වෙලා ඉන්නකොට වුණත් ඒගොල්ලන්ට පුදුමාකාර වැඩ ගොඩක් තිබිලා තියෙනවා. කන්දරක සූත්‍රය ඒක කියලා තියෙනවා පේස මේ බුදුරජාණන්සේ හොඳටම දැනගෙන පොඩ්ඩක් හිටපන් තාම බලන් ටිකක් කියන්න කියනකොට අනේ ස්වාමීන් වහන්සේ මේ අපි අස්වැලෙන්දෝ අපිට ගොඩාක් රාජකාරී තියෙනවා සමා වෙන්න මං යන්නම් කියලා. යනකොටම බුදුරජාණන් කියනවා ආනන්දෝයි මනුෂයා තා පොඩ්ඩක් මේ බණ ටික අහන්න හිටියනම් මනුෂයාට සෝවාන් වෙන්න තරම් පින තිබුණා. නමුත් කිතර වැඩ වැඩි. ඒක නිසා යනවා. ඉතින් ඒකට බුදු කෙනෙකුටවත් උදව් කරන්න බෑ. බුදු කෙනෙකුටවත් අනේ පොඩ්ඩ හිටපන්. මම මේ කියන දේ ආපන් කියලා කරන්නෙත් නෑ. කරන්නත් බෑ. ඒක නිසා මේ ප්‍රඥා ශික්ෂා වෙනකොට තේරෙනවා මේ අවස්ථාව වටිනාකම ක්ෂණ සම්පත්තිය තම මේ ලැබිච්ච අවස්ථාව අපි নানা ආකාර කරුණු තියලා කරුණු හේතු දක්කලා අපිට පණින්න ගියාට ඒක දිහා හොඳට බැලුවොත් අපි මේ අවස්ථාවල් කියලා කෝටි වාරයක් බුදුවරු ලක්ෂ ගණනක් පව කරන ඇවිල්ලා තියෙනවා අපි හැමදාමත් ඒ මුකාකරි ලාභය සත්කාරය සම්මානය සිලෝකයක් ඉස්සරහින් තියාගෙන මේ නෛර්යානික සද්ධර්මයේ කෙරේ ගෞරවය එහෙම නැත්නම් අපි කියන මේ පිහිටලා වැඩ කරන ගතිය. එහෙම නැත්නම් ඒකට කියනවා සක්කච්ඡාකාරීකම කියලා අපේ අතින් ගිලිනවා. ඉතින් ඒකට කවුරුත් දඬුවම් කරන්නේ ඒ වුණාට ඒ කෙනාට සදාකාලික දුකෙහි සදාකාලික අසහනෙහි ගත කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි බලමු මේ තාක්කල් අපි හදානාපු ඒ සීල ශික්ෂා සමාධි ශික්ෂා ආරහ එහෙම නැත්නම් සීල තාසනය සමාධි ශාසනය හරහා එවනතන් සීල අංග සමාධි අංග හරහා කොහොමද මේ ප්‍රඥා ශාසනය ප්‍රඥා අංග ප්‍රඥා ශාසනය හැදෙන්නේ කියලා. ඉතින් අපි ඇත්තට උප්පරිම වශයෙන් ගත්තොත් එහෙම නැත්නම් උත්කෘෂ්ඨ වශයෙන් ගත්තොත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන තුන සීල ශික්ෂා සීල අංග සීල ශාසනය වශයෙන් සඳහන් කරනවා. ඒක ඒක පෙනී හිටින්නේ සම්මා ආර්ය අෂ්ටාංග මාර්ගයේ අකිරියෙන්. කළ යුත්තක් වශයෙන් නෙමෙයි සම්මා වාචා කිව්වම කතා නොකර සිටීමක් කතා වෙන්නේ එතන. සම්මා කම්මන්ත කියනවනම් කර්මාන්තයෙන් වෙන් වෙලා චේතනා කරන්නේ නැතුව පුළුවන් තරම් ඉදිල්ලක් තියෙන. සම්මා ආජීවී කියලා භාවනා කරන වෙලාවේදී ජීවන රටාව පිළිබඳ ප්‍රශ්නයක් නෑ ඊට කලින් සකස් කරගත යුතුයි. ඒ නිසා භාවනාවේදී වෙන්නේ පංචංග මාර්ගයක්. අටංග මාර්ගයක් වෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්මා වාචා සම්මා කම්මන්ත නැත්නම් ආජීව කියලා අපිව දන්න ටික කලින් සම්පාදනය කරලා විරති චෛතසික වශයෙන් තමයි පෙනී හිටින්නේ. නමුත් සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ අංග තුන සමාධි ශික්ෂාට වැඩෙනවා. ඉතින් සමාධි ශික්ෂාවේදී වායාම එතෙන්ද නෙමෙයි පටන් ගන්න සීලයටත් වායාම අවශ්‍යයි. නමුත් මෙතනදී ඒ වෑයම බොහොම බලකවන්න වෙනවා. බොහොම ජවකවලා අධික වෑයමක් කරන්න වෙනවා. ඒ වගේම සමාධියත් සතියත් ඒ සමාධි ශික්ෂාවට එනකොට බල කැවෙනවා. සතපත්ත සතර සතිපට්ඨාන සතිය, ඉන්ද්‍රිය සතිය, බල සතිය කියලා මෙතෙන් එනකොට බොජ්ජංග මට්ටමට ඇවිල්ලා. එහෙම නැත්නම් බෝධිය දිහාට හැරිලා. මේ ලෞකික පැත්ත පන්නලා ලෝකෝත්තර පැත්තට යනවා. ඒ නිසා සතර සතිපට්ඨාන සතිය, ඉන්ද්‍රිය සතිය, බල සතිය කියනකොට තාම ලෞකික වශයෙන් ගොඩක් වැඩ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ආමිෂ දියුණුව ලබා ගන්න දැන් අද ලෝකේ තියෙන ඔය සත්‍ය පිළිබඳව කතාව යන්නේ. මෙතෙන්ට සම්මා සතියට යනකොට බුද්ධංග පැත්තට මාර්ගංග පැත්තට වහිනවා. ඊට පස්සේ එන සමාධිය පිළිබඳ ගොඩක් වාද තියෙනවා. ඒකෙදී සමත භාවනා කරන්නේ නැත්තෝ හතරක් වූ රූප ධානය සහ හතරක් වූ අරූප ධානය කියන අෂ්ට සමාපatti ගැන කතා කරනවා. ඒව එක එක මට්ටම්. ඊට පස්සේ විපස්සනා කරන ඇත්තෝ තව විපස්සනා ගුරුවරු කියනවා ඒ පළවෙනි ධානයේ උපචාර මට්ටමත් ඇති කියලා. ඒ නිසා ආතුආචාන් වහන්සේ බුද්ධඝෝසාචාන් වහන්සේ සෞපචාර අට සමාපatti කියලා පරාසය පෙන්න උපචාර සමාධිය සිට අවසාන අටවෙනි සමාධිය නේව සංඥා නාසඤ්ඤාතෙන් දක්වා වෙන පරාසයෙන් පෙරෙනවා. සරුවචනාංශේ ඒක උපේක්ඛා සති පාරිශුද්ධින් චතුත්ථ ඥාන සමාධි සම්මා සමාධි කියලා පෙන්වන උපේක්ෂාවෙන් සහ සතියෙන් පිරිසිදු සතියෙන් පන්නරේ ලබන ලද හතරවෙනි ධ්‍යානය සම්මා සමාධිය කියලා කියනවා. ඉතින් ඒකෙදී ওই විපස්සනා කරන අය නැත්නම් විපස්සනා කියන සුද්ධ විපස්සක ඒ යත්තු කරන්න හදන්නේ පළ හම්බ වෙන පුංචි සමාධියෙන් ප්‍රඥා ශික්ෂාවට බහැලා ප්‍රඥා ශික්ෂා වඩන ගමන් අර සමාධිය පිළිබඳ හොඳ සක්කච්ඡකාරීව ඇහැටි ආගෙන කඩා ගන්න නැතුව ප්‍රඥා ශික්ෂා වැඩෙන ගමන්ම ඒ උපචාර මට්ටමේ තියෙන සමාධිය ඉහළ ඉහළ මට්ටම් වලට වැඩෙන්න ඉඩ අරිනවා. ඒක හරියට කාර් එක පටන් ගන්නකොට බැටරිය තියෙන කරන්ට් එක වගේ නෙවෙයි. කාර් එක දුවනකොට දුවන වාහනයෙන්ම බැටරිය charge වෙන්න අරිනවා. ඒක නිතර හොඳට බලන්න ඉන්නවා. බැටරිය charge වෙවි වෙවි තමයි දුවන්නේ. අන්න ඒ වගේ ඒ charge වෙන ගතිය කාර් එක දුවන ගමන් බැටරිය charge වෙන ගතිය පිළිබඳව උඟ දිනේ සැක කරනවා. ආරම්භක ශේෂයේ වතයෙන් ඔය කියන සම්මතමන්දි අවශ්‍යයි කියලා සමත තමතේ බර ගුරුවරු සහ ඒ චරිත කතා කරනවා. නමුත් මේ විපස්සනාට බර කට්ටිය කියනවා ඒක හැදෙයි කරගෙන කරගෙන යනකොට ඒ නිසා ඒක හැදෙන එක පමා වෙන්න එපා. මේ අතරමැද මේ භාවනාව ප්‍රඥා ශික්ෂාවට දාගන්න කියලා. ඉතින් අද මම වෙනකොට මේ වෙනකොට මම දැක්කා ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලේ හතර පහ දිනක් අහලා තිනවා කොහොමද සාංශ මේ සමත සමාධියෙන් විපස්සනාවට හරවන්නේ? ඒක බොහෝ දෙනෙක් මේ ඇහැට කුණක් වැටෙනා වගේ හක්කේ පොල් කෑල්ලක් තියාගත්තා වගේ ඔය තියාගෙන ඉන්නවා මේක තේරෙන්නේ නැති නිසා. ඒ මොකද මේ මූලධර්ම වශයෙන් මේක ඇත්තටම පැහැදිලි උත්තරයක් දෙන්න බෑ. දෙන්න බැරිකම නෙමෙයි ඒක අංග සම්පූර්ණයි. නමුත් අද මාත්‍රකා පටන් ගන්න අපි කියන මේ ප්‍රඥා ශික්ෂාව පටන් ගන්නකොට කියන්න පුළුවන් මේ සමත නැත්නම් සමාධි ශික්ෂාව කරනකොටම යෝගාවචරය කරේ නීවරණ ධර්ම අයින් වෙනකොට එයාට මෙතික් නොදැක්ක ගැඹුරක් ගැඹුරක් ඇතුළාන්තයක් පේන්න පටන් ගන්නවා. අර වතුර කඩේ තියෙන බොර වර්ණ ගතියක් නැහැ. පැහෙන ගතියක් නැහැ. පහති ගතියක් නැහැ. ජලයට කැළඹෙන ජල තරංගත් නැහැ. බොර දී වෙලත් නැහැ. එතකොට එයාට අඩිය පේන. එතකොට බලනකොට මූණ Tamange මූණමයි පේන්නේ. වර්ණ තිබුණොත් වර්ණ මූණක් පේන්නේ. පැහෙන වතුරේ මූණ පේන්නේ නැහැ. සැරි තරංග තියෙන වතුරේ මූණ පේන්නේ නැහැ. පාසි වතුර පාසි බැඳිලා තියෙනවා නම් පේන්නේ නැහැ. ඒ වගේම බොර කලවම් වෙලා වතුරකට මේ මට්ටම් වෙලා නැත්තම් කලල් මඩ සහිතන මතු පිට මට්ටම් නැහැ. ඒක පේන්නේ නැහැ. හිතන්නේ වතුරේ ওই පහම නැහැ. නැතුණාට පස්සේ දැන් වතුරේ ලකුණු දෙකක් පේනවා. බැලුවොත් දේ ඇති හැටියට පේනවා. දෙක ඇතුළ වෙනවා. ඉතින් ඒ නිසා කියනවා පටිපක්ක විධමනේන ගම්බීරෝපි ධම්මෝ සුපාකටෝ භවෙය. මේ ප්‍රතිපක්ෂ ධර්ම නැත්තම් මේ නීවරණ ධර්ම නිවන ආර්ණය කරන ධර්ම අයින් වුණාට පස්සේ අර ගැඹුර මෙතෙක් නැතිවෙච්ච ගැඹුරක් ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒක අර පැහි පැහි තිබුණු වතුරක් එහෙම නැතර වෙන්න ගියා වගේ. වතුර නැතර වුණත් ඇතුළේ සංවාන ධාරා ගොඩක් තියෙනවා නම් ඒක නතර වෙනකම් අඩිය පේන්නේ. ඉතින් ඒ නිසා මේ නීවරණ නැත්ත්වයේ හොඳට තියෙන්න තියෙන්න තියෙන්න මට ගැඹුර පේන්න පටන් ගන්නවා. අන්නේ ගැඹුර පේන්න පටන් ගන්නකොට හොඳ නරක දෙකම සිද්ධ වෙනවා. ඒ ඇති වෙන ඒ දකින එහෙම නැත්නම් ඒ වෙලාවට පේනේන එහෙම නැත්නම් ඒ වෙලාවට අත්දකින්න දේවල් රූප සහ රූප සංඥා දෙක අතර හොල්මන් කරනවා නැත්නම් මේක මේ පේන දේ මේ දකින විස්තර හිතලුවක්ද ප්‍රත්‍යක්ෂයක්ද කියලා හිතා ගන්න බෑ. දැන් මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් තිබ්බ මූල කර්මස්ථානෙත් වර එක තියෙනවා. අපි ගියොත් ආනාපානෙදි ගිය ආනාපානෙත් වරින් වර ඇවිල්ලා හොස්ස කරලා යනවා. නැති අතරමැද ආලෝක පේනවා. ඒ අතර ඥාන පහළ වෙනවා. ඒ හරගම විවිධාකාර දේවල් එන්න පටන් ගන්නවා. ඒ එනකොට මේ ප්‍රඥා ශික්ෂාව දන්නේ නැති කෙනා නම් අර ප්‍රත්‍යක්ෂයේ තබා අර පේන දේවල් එක්ක දිග කතන්දර පටන් ගන්නවා. දිග ප්‍රපංච කිරීම පටන් ගන්නවා. දිග නොම ගෑම් සිද්ධ වෙනවා. ඒක ඇත්තටම කියනවනම් යෝගාවචරය ඒකෙදී හරි අසරණ තත්වයකටපත් වෙනවා. මේ කවදාකවත් දැකපු නැති Tamange හිතේ තියෙන මේ පුබුදාකාර දේවල් පේන්න පටන් ගත්තාම එයා බොහෝ විට ඒ දකින අර පිරිසිදුකම නිසා ප්‍රතිපක්ෂ ධර්ම නැති නිසා මේ පේන දේවල් නිත්‍ය වශයෙන් සුඛ වශයෙන් සුභ වශයෙන් ආත්ම වශයෙන් ගන්නවා. අරගෙන අහනවා ඇයි මෙහෙම පේන්නේ? ඇයි මට පේන්නේ? මේකයි ඊයේ පෙනුන අද පෙනුන්නේ නැත්තේ? මේ নানা ආකාර ප්‍රශ්න ඔක්කොගෙම තේරුම අර ප්‍රත්‍යක්ෂ කළ හැකි දේ පැත්තක තියලා ඒ වෙනුවට මේ පෙන්නපු හොල්මන එහෙම නැත්නම් මේ මනෝ විකාරය එහෙම නැත්නම් මේ සංකල්පය එයාට වහා විචිත්‍ර ගතියකින් පේනවා. ආකර්ශනීය ගතියකින් පේනවා. මෙන්න මේකට කියනවා උපක්ලේශ කියලා. අර කරගෙන ගිය අරමුණ සමහර වෙලාවට 100%ක්ම නැති වෙලා. එහෙම නැත්නම් වරින් වර එයා ඇවිල්ලා ආයෙත් පෙන්නලා දෙනවා. උඹට ඕනේ නම් අන්දවන්ද නම් අංජපජල් නම් මල පැනලා නම් ඉර පැනලා නම් මාව දිහා බලලා බේ බේරියන් කියලා. නමුත් යෝගාවචරය මල පැන්නට කැමැති ඒක දිගේ යනවා. එහෙම නැත්නම් අර පෙන්නන අංජපජල් දිගේ යනවා. නොයන කෙනෙක් නැහැ. නමුත් ඒකට වැඩිය ඉතාම භයානක දේ ඒක දිගේ ගෙනියන්න අද ගුරුරු જાතියක් ඉන්නවා. අර පෙන්නන දේවල් අල්ලලා දීලා යෝගාචරණ හරි දැන් උඹේ වැඩේ හරි. මෙන්න මේක මේක දැක්කනම් එච්චරයි. ඉතින් ගුරුවරයාත් ඇත්තට ඇත්තම මේ වගේ දෙයක් දැකලා තමයි යෝගාචරය කියන්නේ. නමුත් ගුරුවරයා අර ප්‍රතිඵල අපේක්ෂාව අධික කරන යෝගාචර සංඛ්‍යාව වැඩි කරගන්න මෙවුව දිගේ පයින්රි ලොන්ට ඉනිමම් බදිනවා. අද බලනකොට මේ භාවනා ලෝකයේ දිහා හරි පුදුමයි මේ වෙළඳ ප්‍රචාර මිනිස්සු Tamange බඩුව විකුණා ගන්න මේ වෙළඳ දැන්වීම සඳහා Tamange ලාභෙන් 120ක් හෝ 140ක් වැය කරනවා. ඊට හපන් මේ නිවන ඉක්මනට ලබලා දෙන්න නිකං ක්ෂණික පොල් කිරි ක්ෂණික ඉන්දියාප වගේ ක්ෂණික නිවනට පුදුමාකාර ඇඩ්වර්ටයිස්මන්ට් එකක්. ඉතින් ඒක නම් ප්‍රශ්නයක් නැහැ. ඇඩ්වර්ටයිස් කරුවානේ ගවණ කරුවානේ මේක කන ගාන ඇඩ්වර්ටයිස් කරුවාට පස්සේ මේක කන පිළිස දිහා බලනකොට මේ අකෝ මේ අංගයට පුපුරපු යොඳ නැත්තම් තාම පුපුරන්නට නැත්තම් වාසෝද නැත්තම් මේ උගත්තුද එහෙම නැත්තම් ඥානීය තියෙන උන්ද මේ ලෝකෙ මට්ටමෙන් බannකොට පොහසත්තුද බෞද්ධයෝද අපෞද්ධයද කියලා මොනම චාරයක්වත් නැහැ. නිନ୍ଦ කළ යුතු තැනක් නෙමෙයි මම මේ අතර මේ කතා කරන්නේ මොකද මෙතෙන්ට ආපු මනුස්සය සෑහෙන දුරට ගිය කෙනෙක්. විමර්ශය දන් දීලා තියෙනවා, සිල් රැකලා තියෙනවා, සිල්ලි තාත්තක වෙලා තියෙනවා, සමාජය කරලා තියෙනවා, සමාජය සාර්ථක වෙලා තියෙනවා. එතෙන්දිවත් ඒ කියන්නේ මේ කෙලෙස් දෙකක් කපලා තියෙනවා. පරිඋත්ථාන කෙලෙස් කපලා තියෙනවා, අනුසය කෙලෙස් මේ විතිකම කෙලෙස් කපලා. ඒක ඇත්තම බරපතල ඒ මිනිස්සයා සබත් සભ્યත්වයටපත් කරන, ශිෂ්ටාචාරයටපත් කරන, මහත්ම කෙනෙක්පත් කරන හොඳටම ඇති. අචිමශය තාම දන්නේ මේ යට තියෙන අනුසය ධර්මය යට තරම් නොවන විදියට එයා මේ රවුමේ රෝන්දේ ගෙනියන හැටි, මෙරික රවුන්ඩ් එකේ ගෙනියන හැටි. ඉතින් මේකේ තියෙන සුන්දර පැති දෙකක් තියෙනවා තේරවාදේ. මේක හරියටම මේ පුරුක අල්ලලා තියෙනවා. අල්ලලා කියනවා ඔය සමාධියේ ඉඳලා ප්‍රඥාවට යනකොට ඔබට වෙනමම බිල්ලක් දෙන්න වෙනවා. ඒක මෙන්න මේ මේ දේ කියලා වර්ග කරලා නම් කරලා තිනවා මේ තේරවාද සාසනය නැත්තම් බුද්ධ ශාසනයෙන් එපිට කිසිම තැනක මේක දැකලා නැහැ. මේක අඳුනගෙන නැහැ. මෙතන කඩයිමක් තියෙනවා. ඒ කඩේම් පරීක්ෂණය හරිම තීරණාත්මකයි. මිච්ඡර කල් තමයි හොයාගෙන ආපු මේ ಗುಣ චරිතය. එනතන් තමයි හදාගෙන ආපු මේ මේ ශික්ෂාව මේ ලුණු කැටයක් කඩලා යනවා වගේ. කිරිබිම්ම කිරිබිම්මල් නැට්ටක් කඩලා යනවා වගේ. කිරියල පිට පොඩි කියලා යනවා වගේ පොඩි වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මෙතෙත් ආපු ගමනට ගරු කරනවා නම් එතෙ මේ ආයාසයෙන් උපයාගත්ත දෙයට ගරු කරනවා නම් කරුණා කරලා ප්‍රත්‍යක්ෂේ ඉස්සර කරගන්න. චින්තාමේ ඥාන සුතමේ ඥාන වලට ඉස්සර වෙන්න දුන්නොත් ගුණාතිපීඩි කරත් ඉස්සර කරොත් විශාල පිම්ම පයින්න වගේ තේරෙනවා. හැබැයි මේ පයින් පිම්ම මනෝමයයි නැත්තම් මනෝ විකාරයක්. එහෙම නැත්තම් හීනයක් එහෙම නැත්නම් මිරිඟුවක් ඒකට මායා කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේක දිහා බලනකොට පේනවා අබුද්ධෝත්පාද කාලයක කොහොමනම් යෝගාවචරයේ එපිටර දකීද? කොතනනම් මෙතෙන් එහාට යයිද? මේ කියලා තියෙද්දිත් මේ කාරණා කියලා තියෙද්දිත් මේ කේක් එක තියේදී අයිසිං එක පිටිපස්සේ යන හැටි ඩෙකරේෂන් එක පිස්සේ යන හැටි මේ ආලවට්ටම දිගේ යන හැටි සෝබනී දිගේ යන හැටි මේ බොල් දේ පිසු දේ දිගේ යන හැටි හැබැයි ඒක හොඳටම පේනවා හැම කෙනාම එහෙම කන්නේ ඒ සෝබන අනුන්ට කරන්න යන මිනිහා මෙතෙන්දි වැඩියෙන් කන යම් විදියකට මේ ගුඪ ධර්ම গুপ্ত ධර්ම ගැන අවබෝධයක් හැඟීමක් ගෞරවයක් ප්‍රතිෂ්ඨාවක් තියෙනවනම් මෙතෙන්දී අනිවාර්යයෙන්ම කන කාපු ගමන් මාළුවා කොට දැම්මා වගේ ඊට පස්සේ විසුමක් නැහැ. මම පහුගිය ටිකේ මේක පිළිබඳව හොයලා බලනකොට මේ තියෙන ව්‍යාපාර දිහා හොයලා බලනකොට ඒ ව්‍යාපාර අල්ලන්නේම මේ ගූඪ ධර්ම හොයන මිනිසුමයි. සෝබනේ හොයන කට්ටියමයි. සෝබනේ හොයන්නේ නැති මනුස්සයට අර කොක්ක වදින්නේ අර අර අර හැම වදින්නේ ඒ මේ සොක්‍රටිස් දවසක් මේ ඇතන්ස් නගරේ හරහා යනකොට ඒක ගොඩාක් දේවල් තියෙනවලු විකුණන්න. ඒ නගරේ පහුකල කිව්වලු ඒක හරි පුදුම දෙයක්. මේ නගරේ කිසිම දෙයක් මට ඕනේ නැහැ ඊවල. ඉතින් ඇඩ්වර්ටයිස්මන්ට් වලින් වැඩක් නැහැ. මොනවා හරි අවශ්‍යතාවයක් තිබුණා නම් ඒවෙනි ඇඩ්වර්ටයිස් කරනවා උවල්නවා. ඌ පොඩ්ඩක් නතරලා බලනවා මේ අවශ්‍යතාවය. මට හරි පුදුමයි. මෙච්චර මේ නගරේ සියලුම දේ පනවලා තියෙනවා මට අවශ්‍යතාවයක් නැහැ කියලා. අවශ්‍යතාවයක් නැත්නම් කොහෙද කොක්කවදී? දාන්න බෑ. නිසා කවුරු හරි කොක්ක දාන්නේ අපිට කොක්ක දිනුනොත් තමයි. අපේ කොක්ක දිගෑරිලා නම් අර කොක්කට මේක පැටලෙන්නේ නැහැ. අපිට කොක්කක් දැම්මට කවදාකවත් කොක්කට කොක්ක කොක්ක වෙලා නැත්තම් වටින්නේ නැහැ. ඒ පැත්තේ කොක්ක එන්නේ ෂුවර්. මේක දිගෑර ගන්න. ඒකට කියනවා හැකිලි දිගාරිනවා කියලා. ඔය මේ තස සංයෝජන ධර්ම කියලා කියන්නේ සංයෝජන කියලා කියන්නේ තමන්ගේ තියෙන චපලකම. තමන්ගේ තියෙන ෂටගතිය. තමන්ගේ තියෙන මායාවී ගතිය මේක කොක්ක වැටිලා තියෙනවා. ඒ කොක්ක දැම්මොත් කොක්කකට අහු වෙනවා. ඒ නිසා තමන්ගේ පැත්ත දිගහැරලා බලන්න මොන කොක්කටවත් අහු වෙන්නේ නැහැ. ඉතින් මේක තමන් දැක දැක දැන දැන තමන්ගේ චපල ගතිය අයින් කරන හැටි, වංචනික ගතිය අයින් කරන හැටි, මායාවී ගතිය අයින් කරන හැටි කියන එක කෝවේ දාලා උණු කරත් කරන්න අමාරුයි. මොකද ඊතරම් අපේ පෞරුෂත්වය කියලා තියාගෙන ඉන්නේ මේ චපල ගතිය ටිකක් විතරයි. වංචනික ගතිය ටිකක් විතරයි. මායාවී ගති ටිකක් විතරයි. ඒ වගේම අපි මේ ප්‍රයෝග කියලා කියන්නේ ප්‍රයත්න කියලා කියන්නේ ඒක අඩුම දෙනේ සංස්කාරික හැම සංස්කාරයක්ම චපලකමක් නිසා පහළ වෙන දෙයක්. වංචනික නිසා පහළ වෙන දෙයක්. නැත්නම් ෂටගතියක් නිසා පහළ වෙන කෙනෙක් කියන්නේ වැඩිපුර වාසි ලබා ගන්න ප්‍රයෝග ප්‍රයත්න කරනවායි කියලා කියන්නේ ඒ මිනිස්සයා ප්‍රයෝග වලට අහු වෙනවා. ප්‍රයත්න වලට අහු වෙනවා. ඉතින් අර කොක්කක් කරගෙන ගිය මිනිහා දැන් ඒක දිග ඇරගෙන ගියා වගේ මෙතනදී මේ සිය සමාධි ශික්ෂාවින් එකන මේ ප්‍රඥා ශික්ෂාවට හැරෙනකොට එයාගේ තියෙන මේ ඍජු භාවය මදි වෙනවා. ඒතර සූජුච වෙන්න වෙනවා. උජු වෙලා බෑ එතන. සූජුච වෙන්න ඕනේ. එතෙන්දී හොඳ වෙලා බෑ වඩා හොඳ වෙන්න ඕනේ. මුළු බුද්ධඝමම කරන්නේ වඩා හොඳට යන්න දෙන්නේ නැතුව හොඳේ නතර කරන එක. මුළු ආගමම ලෝකේ කරන්නේ මිනිහෙකුට වඩා හොඳ වෙන්න දෙන්නේ හොඳට යන්න හරි. ඉතින් මිනිස්සු වෙන කල්පනා කරන දෙයක් තියෙනවා. නරක වෙනවට වැඩිය හොඳ වෙන එක හොඳයි නව. හැබැයි මේ මිනිස්සයා දන්නා මේ හොඳ වෙන්න යෑම නිසා වඩා හොඳ වෙන්න තියෙන අවස්ථාව Taman තුලින් ගිලිහෙනවයි කියන එක කියන්න ගියොත් හැම ආගමක්ම මේකට විරුද්ධයි. හැම සංස්ථාගත ආයතනයක්ම මේකට විරුද්ධයි. කුටිම්ම කේත හැකි වඩා හොඳ වෙන්න දෙන්නෙක් එක්ක ගිහිල්ලා බෑ. තනි වෙන්න ඕන. ඒක තමයි මෙතන තියෙන අමාරුම දේ. ඒක ප්‍රඥා ශික්ෂාවට මූලික සුසුකමක් කියන්න පුළුවන්. ප්‍රඥා ශික්ෂාවේදී තියෙන මේ මම දැන් මෙතන කියලා මේ පටන් ගන්න දේ මේකේ ගැළවෙම තියෙන්නේ දැම්ම තමයි. ආයෙ හෙට කරන්නම් කතාවක් බෑ. එමෙතු මේ උපය ගන්න දේ මෙතනදීම කරගත්තේ නැත්නම් ආහවල් තැනට ගිහිල්ලා දඹදිවට ගිහිල්ලා මෛත්‍රී බුදුහමරෝ දැකලා ඉන්දියාවට ගියාම කරන්න පුළුවන් ආදී වශයෙන් මේ භූමියේ වාසිතෙන් හොයන්න ගියොත් ඒක වෙන්නේ නැහැ. ඒ වගේම තමන් අතර තමයි හිතට තමා අත මේ රෙවනල කියලා තමන්ගෙන් එපිට මොකා පිළිවන්දේ නැත්තම් මොකී පිටිපස්සේ විශ්වාසය තිබ්බත් දීන වෙනවා හීන වෙනවා ඒ නිසා ධර්මයේ පිළිබඳ විශ්වාසය තැබීම කියලා කියන්නේ එහෙම මේ පුද්ගලාරෝපණයක් හෝ පුද්ගලාභිවන්දනයක් නෙවෙයි. ඉතින් හරි අමාරුයි. අමාරු කියලා කියන්නේ ඒ තරමටම ආධ්‍යාත්මික පෞරුෂත්වයක් පිටකොන්දක් ඇත්තේ නැහැ කාටවත්. නමුත් මේ නැති එක හදන හැටි තමයි මේ උපක්ලේශ 10ක් බුදුරජාණන්සේ නම් කරලා තියෙන අතර බුදුරජාණන්සේ නම් කරලා තියෙනවා ඊට වැඩි ඇති. අටුවාචාර්ය වංශේ නම් කරලා තියෙනවා. භාවනා කරනකොට අපි බලාපොරොත්තු වෙන දේ මෙතනදී ලැබෙන්න පටන් ගන්නවා. මේක පෙන්වන්නේ මේ හොඳ පැත්ත නරක පැත්තකුත් තියෙනවා. ඉතින් ඕබාධ ඥාන පීති පස්සද්ධිය ආදී වශයෙන් ඔන්න ඉඳපුවා ආලෝකේ පහළ වෙනවා. ආලෝකේ පහළ වීම නීවර නැතිවීම බවට ලකුණක්. නැති ඒ ආලෝකේ පහළ වෙච්ච ගමන් යෝගාවචරයා අර මූල කර්මත්තාන පිළිබඳ කතා නතර කරලා නැත්නම් ඒක පිළිබඳ තැකීමක් නැතුව මෙව පිළිබඳව පුදුමාකාර විදිහට හිනමවන්න පටන් ගන්නවා. ඊයේ ලැබුණා අද නැහැ. නැත්නම් ඊයේ ලැබුණ කහ පාට අද නිල් පාට මේ මොකක් නිසාද? කියාට මතක නැහැ මේ මූල කර්මත්තානේ අමතක කරලා කලින් ආපු කන තියෙදි මේ පස්සේ ආපු අඟත් එක්කයි මේ වැඩ කරන්නේ කියලා කියන්න ගියාම ලොකු සාංශ ලියන පොතේ ඒව නෙවෙයි නම මේ බලන්න තියෙන මූල කර්මත්තනේ කිව්වහම හිතනකොට යෝගාවචරය මේ ලොකු සාංශ මේව ලබලා නැහැ ඊර්ෂ්‍යාව තියෙන්නේ මං ආපහු අර මූල කර්මත්තන්ට දාලා ගොරකෙක් කරන්න හදනවා මේ ඊර්ෂ්‍යාව මේ උන්වහන්සේට තියෙන කියලා වෙන ගුරුවරෙක් හොයන යනවා නැත්නම් වෙන කර්මස්ථානයක් හොයන යනවා නැත්නම් වෙන භාවනා මධ්‍යස්ථානයක් හොයන යනවා මේ ගුරුවරයා මේ මට ලැබෙන්න තියෙන අවස්ථාව මේක ලැබුණා නම් මොකಾದ ඒක පිටිපස්සේ යන්නේ නැති. උන්වහන්සේට ඒක ලැබිලා නැහැ. ඒ ඕබාසෙල් වෙච්චාම ඥානෙ ලැබිච්චාම පීචි ලැබිච්චාම පසද්දි ලැබිච්චාම මේ වගේ ඉතින් 10ක් නම් කරලා තිනවා. ඒ ලබන එක පිටිපස්සේ යන්නේක ස්වභාවිකයි. ඉතින් එතකොට ඒ ගුරුවරයාට මේ ඉදිරියට යන්න හදන මේ මූලික භව සම්පත්‍ය ඇති මේ යෝගාවචරය හරි පාරට දාන්න මේ ලෝකේ තියෙන මොනම උපක්‍රමයකවත් කරන්න බෑ. ඒකට අත්‍යවශ්‍යයි විශ්වසනීයත්වේ. ඒක නිසා තමයි බුදුරජාණන්සේ සාරාංශකේ කල්පලක්ෂයක් පෙරම් පිරුවේ මං කියන දේ මිනිස්සු පිළිගන්න මට්ටමට මමපත් වෙන්නේ නැතුව මේ වගේ ගැඹුරක් කියන්න ගියොත් කියන මිනිස්සගේ පෞරුෂත්වයේ හානි කිරීම නිසා ගෝලයා පව් කරගන්න. එහෙම නොවි මේක එකවරම එකවරම gediya පිටින් ගණ්ඩත් බෑ ගෝලයාට. මොකද ගෝලයා ගාව නැත්තම් මේ අධිකම්මිකයා ගාව එච්චර ಗುಣ නැහැ. ඉතින් යාට විශ්වාසය දෙන්න වෙනවා. එතකොට ඔන්න අර ඕකප්පන සද්ධාව බුද්ධම විදියට ආයෝජනය කරන්න වෙනවා. මේ ඕභාස ඥාන පීටි පස්සද්දී ඇත්තටම මේ සමාධි ශික්ෂාව හරියම නිසා වෙන එකක් තමයි. ඒක සුබ නිමිත්තක් තමයි. යන ගමනේ හැතැම්ම කණු තමයි. එතකොට හැතැම්ම කණු ළඟ නැතරලා හැතැම්ම කණුවන්ට වන්දනා කර කර ඉඳ ගියොත් ගමන නරක වෙන ගමන බාල වෙනවනේ. ඒ නිසා මේක පහුවෙන්න අරපන්. ඉතින් ආඩිතනෝ අනි පිස්සු කතා කරනද අම්මා අප්පා කාලෙවත් මෙහෙම දෙයක් වෙලා නැහැ. අම්මා එහෙම දන්නවනම් මේ වෙලාවේ අනිවාර්යෙන් මල් තියලා වඳිනවා මම පොඩ්ඩක් අඩු ගානේ සලුට් එකක් ගහලා ගියාම කොහොම බැඳින්න නැතුව. කියලා මේකේන පොඩ්ඩක් රස විඳින්න පටන් ගන්නවා. එච්චරයි ඕන කරන්නේ මාරයට. මේ පොඩි කොණෙන් අල්ලගත්තට පස්සේ මාළුවා පොඩ්ඩෙන් පටලවා ගත්ත පස්සේ ගොඩ ගත්තට පස්සේ ඊට පස්සේ ආයේ යුද්ධය පසිලන්න වෙලාවක් නැහැ. මාළුවාට ගොඩ ආවට පස්සේ කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා අන්න එතනදී මේ භාවනාවේ ප්‍රතිඵල Tamanට අමරෙට හිටිනවා කියන එක. එහෙම නැත්නම් බුදුරජාණන්සේ සඳහන් කරනවා ද්වේතානුපස්සන සූත්‍රයේ මේ පෘථග්ජනය හොඳයි කියලා ගන්න හැම දෙෙම වශයෙන් පෘථග්ජනයා මේ අමාරුයි, කම්මැලි, නීරසයි, නිදිමතයි එපා වෙනවා කියලා ගන්න හැමදේම නිවන් මාර්ගය. ඉතින් එතනදී ආගේ අර අගයන්ගේ ආඩම්බරයන්ගේ ලොකු වෙනසක් සිද්ධ වෙන්න වෙනවා. ඒ වෙනස හරීම අහම්බයක්. ඒකේ යෝගාවචර දොස් කියන්නත් බෑ. හරි කියාට යෝගාවචර නම් බුකුත් නෑ. ඒක නිකම් පුදුමාකාර සාසනික ලාභයක්. හරි පරිගියොත්. අනිපාර ගේනයිත්තයි කියලා දොස් කියන්න බෑ. ඒක නිසා ඒක සාකච්ඡා කරන්න පුළුවන් තරම් සාකච්ඡා කරන්න ඕනේ. භාවනා කරනකොට ඒ ලැබෙන ඕබාස ඥාන පීති පස්සද්දී දස උපක්ලේශ ධර්ම සුඛ ඒ වගේම උප ဋ ාණ උපේක්ඛා අදිමොක්ක කියන හොඳට ඉස්සරහ පේන ගතිය ආදි වගේ දේවල් ඇත්තටම කියනවනම් පතල භාවනා කරවත් හම්බ වෙන්නේ නමුත් මේක හම්බ වෙන්න පටන් ගන්නවා. හම්බ වෙනකොට තමන් තමන්ගේ මූල කර්මස්ථානයේ පිහිටපතන්න නැතුව මේක දිගේ යන්න තරම් චපලද? එහෙම නැත්නම් ඒක යන්න තරම් ෂටද? ඒ තරම් මායාවිද කියලා නිතරම බලන්න ඕනේ මේක පේන එක හොඳයි. මේක අභියෝතා අභියෝගතා පරීක්ෂණයක්. නමුත් මේ පෙනීම නිසා තමන්ගේ ගමනට මුදව මුල් වෙච්ච සතිය මූල කර්මස්ථානය අමතක වීමේ ශක්තිය තියෙනවනම් ඒකට පෘථග්ජන ගතිය කියනවා. ඒ ඔක්කොම පෙනේ තියෙන නැත්නම් ඒ සුභාසින්තන මල් වර්ෂා වහිද්දි තමයි පුළුවන් තරම් අර පරණ පුරුදු මූල කර්මස්ථානේ පරණ පුරුදු මම ඉන්නේ ඉරියව්ව නැත්නම් පරණ පුරුදු මගේ සතිය මේ වෙලාවේ තියෙනවද කියලා බලන්න මේකට අනිවාර්යයෙන් මේ යෝගාවචර උපදේශ කල්යතු ලැබලා තියෙන්න eBay. මොක ලබන්න නම් මේ වැරද්ද කලින් කරලා තියෙන්න eBay. ඒ නිසා බුදුජාණන් වහන්සේ සඳහන් කරන මේ භාවනා ක්‍රම හතරක් තියෙනවා. සමත පූර්වංගම විපස්සනාව කියලා එකක් තියෙනවා. විපස්සනා පූර්වංගම සමතේ කියලා එකක් තියෙනවා. ඊට පස්සේ යුගනත්ත භාවනා කියලා එකක් තියෙනවා. ඊට පස්සේ එකක් කියනවා ධම්ම ධම්මොද්දච්ච නිග්ගහිත මානස කියලා භාවනාවක් තියෙනවා. උම්ම ගන්න බෑ ඒක ඇහෙනකොට. මොකද්ද මේ කියන්නේ? ධම්මොද්දච්ච නිග්ගහිත මානත. මේ පාවොක්සයිඩෝ ස්වාමීන් වහන්සේ මීටිකට ආපු වෙලාවේ කේමනන්ද ස්වාමීන් වහන්සේ වඩින්ඩික වගේ ඇතුලේ සංස්කෘතික හරිම තරයි යව්වයි. ඊළ ගහක් යට වාඩිලා අපි ඔක්කොම බිම වාඩි වුණා. වාඩි වුණාට පස්සේ කේමනන්ද ස්වාමීන්සේ ඇහුවා අවතරයි ස්වාමීන් වහන්සේ මේ මොකද්ද මේ ධම්මුච්චත් ධම්මුද්දච්ච නිග්ගහිත විග්ගහිත මානස කියලා කියන්නේ. ඉතින් පාවොක්සයිඩෝ මතක් කරලිවලා ඊට කිව්වා කේමනන්ද ස්වාමීන්සේ උපකරලා පෙන්නවා මේ මට ඇති වෙලා තියෙන ආලෝකයක් ඒ ආලෝකේ පහළුනේ මම අරමුණත් එක්ක හොඳට ආද වෙලා සමාධිය ආපු නිසා මේ ආලෝකේ නිසා මට මනාපයක් පහළුණා කියලා මෙනෙහි නොකළොත් ආලෝකයට අනිවාර්යයෙන්ම ඇදෙනවනේ. ඒ නිසා මේ මතුවෙච්ච දේ දැනගන්නත් ඕනේ. ඒක මෙනෙහි කරලා එහෙම නැත්නම් ඒක දිගේ යන මේ ආකර්ෂණය අඩු කරලා අර නැවතත් මූල කර්මත්තාන්ට යන්න තරම් Tamanට ධර්මය නිසා පහළ වෙන උද්දච්චයක් වෙන වෙලාවේ කුකුසක් වෙනවා. සිලිලාරයක් එනවා. එහෙම නැත්නම් මං කියන්නේ කුයි කුයි ගහන්න පටන් ගන්නවා කිය. හරි වැඩේ හරි කියලා ඉතින් නටන්න පටන් ගන්නවා. ඒ නටන්න පටන් ගන්නකොට දැනගන්න ඕනේ මේ මාරේ ආසනට ඇවිල්ලා තියෙන්නේ මේක වෙනවා. මේ ආදුනිකයි අපිට මේවා දැකලා නැහැ ඇත්ත. ඒ වෙලාවේදී උඹට පාලනයෙන් තොර යනවා නම් උද්දච්චේ මේ කාමෙන් ආපේක නෙවෙයි මේ. කාමොද්දච්චයක් නෙවෙයි මේ. රූපෙන් ආපේක නෙවෙයි ධර්මෙන් ආපේක. ඒක දීලා තමයි අපි සල්ලම් කරවන්නේ අපි ඊගා පරීක්ෂණයට ගන්නෙ. මෙන්න මේ උද්දච්චය එනකොට මේ උඩ දාන ගතිය කුතුහල ගතිය මේ ශිලීලාරේ එනකොට මූල කර්මස්ථානයේ සහ සතිය සාපේක්ෂ කරන මේකෙන් ගොඩ එනවා කිව්වහම ඒකට කියන්නේ ධම්මොද්දච්ච විග්ගහිත මානසයෙන් ගොඩ වෙන්න ඕන මෙතනදී නැත්නම් මේ ප්‍රඥා ශික්ෂාවට වැටෙන්නේ නැහැ. තමන්ටම ලැබෙන ලාභෙම Tamanට ලැබෙන මේ භාවනාවේ හම්බෙන දේම කියාපෑමේ ආසාවක් ඇති වෙනවා. ලැග් ගන්න ආසාවක් ඇති වෙනවා. ටැග් ගහින ආසාවක් ඇති වෙනවා. මෙට්ට හිවෙන ආසාවක් ඇති වෙනවා. හැබැයි ඒක සාධාරණ දෙයක්. ඒ වගේම ඥානය පහළ වෙන්න පටන් ගත්තාම අම්මා මුත්ත නැති කාලේ පුදුමාකාර දැනුමක් එන්න පටන් ගන්නවා. ඒ කියන්නේ හරියටම නිකන් නිකන් නොලෙජ් එක පැකට් එකක් ආවා වගේ. ලස්සනට පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආට අර සතිය හෝ අරමුණ මතක නැතුව මහසි ෂැඩෝ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා Taman කෙලින්ම රහත්ුණයි කියලා අනිවාර්යයෙන්ම අධි탁ෂේරුවට යනවා යන්න ඕනේ මොකද ඒ තරම් දැනෙනවා ඒ නිසා මේ පරාජික පාළිය වල සර්වඥාන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට භාවනා කරනකොට ඒ වගේ භාවනා ප්‍රතිඵලයක් ලැබිලා අදිමානිය නිසා එයා රහත්ුණයි කියලා කිව්වට එයාට ඇත්තටම මේ පරාජික අකුසලයේ සිද්ධ වෙන්නේ මොකද ඒක වළක්වන්න බෑ කාට වුණත් වෙනවා. භාවනා ඉතින්ට යනෝනේ හිතනවා දැන් නම් මේ ඥානේ නම් මුකුත් නැහැ ඉතින් gediy පිටිම හම්බෙලයි කියලා. ඊට පස්සේ ওই පස්සද්ධිය අදිමොක්ක කොයි එකාවත් මේක ඉතාම අමාරුවේ ලැබිය යුත්තක් මේ පොඩ්ඩක් පෙන්නපො ගමන් ලුණු මිරිස් ටිකක් වදිනවා වගේ. ලුණු දෙහි ටිකක් දාගත්තා වගේ බත් එකට තේරෙන පටන් මෙන්න මෙව්වයේදී මේ යෝගාවචරය මේක නෙවෙයි මං හොයන්නේ මේ හොයන එකේ ලකුණක් බව හැබැයි මට පුළුවන් ද මගේ සතිය පවත්තන්න පුළුවන් ද මගේ මූල කර්මස්ථානට එන්න එතකොට මේ තැනක ඉඳලා නැවත මූල කර්මස්ථානය සඳහා පැමිණීම ඒ කියන්නේ නිවස කරා අපහු පැමිණීම වේදනාවක ඉඳලා නැවත මූල කර්මස්ථානට පැමිණීම සද්දයක් ඇහිලා මූල කර්මස්ථානය නැවත සඳහා පැමිණීම වේදනාවක් ඇවිල්ලා හිතවිල්ලක් ඇවිල්ලා මූල කර්මස්ථාන සඳහා පැමිණීම කියන දෙකම එකයි මේ ආලෝක පීති පස්සද්ධිය ආදී දේවල් දැකලා මම්මුලා වෙලා නැවත මූල කර්මස්ථානට ඒමත් මේ තද බල වේදනාවක් ඇවිල්ලා තද බල සද්දයක් ඇවිල්ලා තද බල හිතවිල්ලක් ඇවිල්ලා ආවත් නැවත මූල කර්මස්ථානට යන්න පුළුවන් ගතියයි මේ දෙකම යෝගාවචරය පුහුණුව සඳහා එයාට හම්බ වෙන අමුද්‍රව්‍ය ටිකක් මේ මේ දස උපක්ලේශ ගාතාවක බැඳලා අටුවාවේ සඳහන් කරනවා ඕපාත ඥාන පීති පස්සද්දී ආදි වශයෙන් ඒ දස උපක්ලේශ පිළිබඳව පුදුමයි මේක පුදුමාකාර විස්තර සහිතව සූරංගම සූත්‍රයේ මහායාන සූත්‍රයක මේට වැඩිය පස් ගුණයකින් පෙන්නනවා. උපක්ලේශ 50කට කඩලා පෙන්නනවා. රූපේ සම්බන්ධ උපක්ලේශ 10 දෙනෙක් ඉන්නවා. වේදනා සම්බන්ධ උපක්ලේශ 10ක් තියෙනවා. සංඥා සංස්කාර විඥාන. එහෙම නැත්නම් උඹ යන ගමනේ යක්කු 50 දෙනෙක් ඉන්නවා. මේ හැම යකාම බෝ කන්න බලාගෙන ඉන්නේ කියලා නම් කරලා තියෙනවා. මේක ඉස්සල්ලාම සැරේ කියනකොට මට හිතුණා මේ අපේ මේ තේරවාදේ නම් කරලා තියෙන මේ 10 තියෙන්නේ රූපේට සහ වේදනාවට සම්බන්ධ උපක්ලේශ ටික විතරයි. සංඥාව පිළිබඳ උපක්ලේශ ටික අවාසනාවට අපි තේරවාදෙන් ගිලිහිලා. පසු කාලින අපෙන් ගිලිහිලා. ඒක පිළිබඳව ඊටාම සූක්ෂමව සංස්කාරක් තියෙනවා. අර සූරංගම සූත්‍රයේ තියෙන ටික පුදුම ඌණ පූර්ණයක් කරනවා. ඒක කියවනකොට තේරෙනවා මේ මෙහෙම මෙහෙම දෙයක් මේ හිතාමතා ගත්ත දෙයක්ද මේක නැත්තම් අපින් හැලිච්ච ඒගොල්ල රැකගත්ත දෙයක්ද කියලා. ඒක පිළිබඳව පුළුවන්තරම් මම කියවලා බැලුවා ඇත්තටම කියනවා නම් ඒ සංඥාව පිළිබඳව තමන් පටලවා ගන්න හැටි ලියලා තියෙන භාෂාව ඒ ලියලා තියෙන පරිච්ඡේදේ කියෙව්වට 10 15 හැරයක් කියනකම් ඒ තේරෙන්නේ නැහැ මේක මොකද්ද කියන්නේ කියලා. අපිට මේ භාවනා කරනකොට හඳුනා ගැනීම සහ හඳුනා ගැනීම සඳහා ලකුණු තැබීම අපි මේ කරන දේ ලේබලින් ටෙක්නික් එක. එහෙම නැත්නම් තබන ලද ලේබල් අනුව නැවත හඳුනගෙන මේ කෝඩින් and ඩිකෝඩින් දෙක පුදුමාකාර සූක්ෂමයි. ඒක අපේ මේ ප්‍රපංචකරණය මේකෙන් ඔය සංඥා නිදානානේ ප්‍රපංච සංඛා කියලා අපේ පොතේ තිබුණාට අපේ තේරවාදයේ විශාල බ්ලැක් හෝල් එකක් තියෙනවා. නිකාල හිස්තනක් තියෙනවා. ඒකට යන්න බයයි කට්ටිය. මම හිතන්නේ කො අත්දැකීම් නැතිකම නැත්තම් પરම්පරාවේ යම් තැනකදී අන්ධකාරයේදී මේක ඇහිලා තිනවා අපේ. නමුත් ඔය කටුකුරුන්දී ඥානන්ද සාංශය මේකට ලොකු උණ පූර්ණයක් කරනවා. ඒක නිසා අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ දැන් අපට අවශ්‍ය නම් කරන්න පුළුවන්. නමුත් ඒක නොතේරෙන ගැඹුරක් වැඩි නිසා මුගදෙනුගේ අවධානයට ඒක ලක් වෙලා නැහැ. නමුත් අද භාවනා ලෝකයේ මේ ගුරුවරු සහ ගෝලයෝ මේ අන්ධහැර පාන අන්ධහැර පියන. නැත්තම් මේ බාගෙට තැම්බිච්ච අල මේ කටයුතු කරන දිහා බලනකොට අපේ අම්මලා තාත්තලා කාට වැඩිය භාවනා කරන බව පේනවා. හැබැයි මේ අවධාන ප්‍රතිපලට ඉස්සල්ලා මේ හම්බෙන දේවල් වලට ඒගොල්ලෝ අදි탁සීරුවට ගිහිල්ලා ඒ කෙනාට තරම් නොවෙන අපහසුකටපත් වෙනවා හැබැයි එයා හිතන්නේ මේ මට විතරයි වෙලා තියන්නේ මේ සාසනික ලකුණක් මෙතන තියෙන්නේ ඒ නිසා මේ ප්‍රඥා ශික්ෂාවට යනකොට ඒ තියෙන පටලව ගැනීම වරදොල තීරුම් ගැනීම ਸਰවචනාංශී ටිකක් සාකච්ඡා කරනවා ඔය පංසුදෝවන සූත්‍රයේ රත්තරන් සහිත පසක් හම්බුණාට පස්සේ පොත්වල එහෙම දැන් ඒක මම හිතන්නේ කරනවා ඒ පසේ රත්තරන් ටික ධාන පස්තික සෝදා හැරීමේ ක්‍රම බොහොම පැරණි සාත්‍රයක්. කොච්චරද කියනවනම් දැන් ওই පර්ත් වල මේ පස තිබුණට ඒක සුද්ධ කිරීමේ ශාස්ත්‍රය දන්නේ ජපන් කාර්යය විතරයි. මේ පස්තික ඒගොල්ලෝ ජපානට ගිහිල්ලා තමයි සුද්ධ කළා. රත්තරන් අපවෙවන්නේ. ඒකෙදී පේන්නේ බුදුහරුවචන සඳහන් කරන මේ ලොකු ලොකු කැට සල්ලඩ කරලා අයින් කරනවා. ඊට පස්සේ මඩ කලතලා ඒක බේරෙන්න ආනවා. මිරිචිකම අර ලොකු පස් අඩියට ගියාම ඒක වෙනම අයින් කරනවා. ඊට පස්සේ කලල් මඩත් එක්ක රත්තරන් තියෙන කෑලි ගත්තාම ඒ රත්තරන් කෑලි කලල් මඩ සහිත ආපුවාම ගෝලාරික පස් කැට ඊගාට සුකුම පස් කැට ඊගාට සුකුමතර පස් කැට අයින් කරලා අයින් කරලා රත්තරන් ටික මතු කර ගැනීමේදී අවස්ථා හතරකදී අයින් කිරීමේ ක්‍රමය යෝගා හැම යෝගාවචර තුළම රත්තරන් තියෙනවා. එයා මේ පස් කැට ටිකයි අල්ලගෙන තියාගෙන ඒක හොදාරින්න ගියාම ඇඟෙන් ඇටයක් ගන්නවා. ඒ ටික අයින් කරලා ඊට පස්සේ සුකුම පස්කට අයින් කරලා ඊට පස්සේ කලල් මස්කට අයින් කරුවට පස්සේ අර රත්තරන් ටික මතුවේ නැහැටි පෙන්ලා දීලා කියනවා අර නීවරණ ධර්ම අයින් වුණාට පස්සේ Tamanට මේක පේන හැටි. ඒ නිසා මේ යෝගාවචරයා මේ වෙලාවේදී Tamanට ඇති වෙන දේ අවංකව හෙලිකිරුවේ නැත්නම් එහෙම නැත්නම් හොඳටම තේරුම් ගත්තේ නැත්නම් මෙතන යන්නෙම ෂටගතියක්. යන්නෙම මායාවක්. යන්නෙම වංචනික ගතිය. එහෙම නැත්නම් තණ්හාමාන දිට්ටි වැඩ කරන්නේ. ඒ නිසා අපි සාකච්ඡා කරනකොට සුද්ධවන්ත වීම සඳහා මේ පාපොච්චාරණය කරන්න ඕනේ. නැත්නම් කමඨාන් සුද්ධ කරන්න ඕනේ. අන්නේ කිරින් පිළිබඳව මෙන්න මෙහෙම එකක් මම කියන්නම්. එතකොට තේරෙයි. තේරෙයිද නොතේරෙයිද මන් දන්නේ හැබැයි මේ තේරෙන්න ඉඩ තියෙනවා කියලා හිතෙනවා. යෝගාවචරය සමත සමාධියට එනකන් නැත්තම් සමත ශික්ෂාවට එනකන් අර කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක තමයි කරදර කරන්නේ. ඒ වෙනත්නම් නැවත මේ පංචකාම සම්පත්තියට යන්න ආසයි වෙනවා. ඒ වෙනත්නම් ව්‍යාපාද විතක්ක කියලා කියන්නේ තරහ. මේ ඉඳගෙන ඉන්න බෑ නැද්ද කියන නොපතන් කියලා හිතෙනවා. තද්දයක් ඇහුණත් එපා. හිතවිල්ලක් ආවත් එපා. එතකොට විහිංසාව. ඒ විහිංසාව ඊගාට එනවා ව්‍යාපාදයට පස්සේ Taman කෙරේ ද්වේෂ කරගන්න. එහෙම නැත්නම් ඒ කරපේ කරන ද්වේෂ කරන. ඉතින් මේ තුන තමයි ඔය කොයි කෙනා කමඨාන් සුද්ධ කරන්න ගියත් ওই තුන තමයි කතා කරන්නේ. ඉතින් කියනවා පුළුවන් නම් යම් කිසි කෙනෙකුට මේ කාම ඡන්ද වශයෙන් එන මේ විතක්කය ඒකාග්‍රතාවෙන් ප්‍රතිස්ථාපන වුණයි කියලා හිතන්න. එයාට පුළුවන් අරමුණක ටික වෙලාවක් ඉන්න. ඒත් ව්‍යාපාදයේ වශයෙන් එන තරහව භාවනා ප්‍රීතියෙන් නැත්නම් භාවනාදී ඇති වෙන යම් යම් පීචි සුඛ පස්සද්ධි වගේ අරමුණු අරමුණේ චෛතසික ධර්ම මතුවීම නිසා යම් වෙලාවකට Tamanට ඒක නෑයි කියලා හිතන්නේ විහිංසාව වශයෙන් අත්කලමතාන යෝගයේ හෝ එතෙන් Tamanට Taman නොදකින් කියා ගන්න හෝ එතෙන් මේ මට මේ කරදර කරපු මිනිස්සයාට හේන හත ගහපන් කියලා ඉන්නේ හත හතක් එනවනේ අයින් කෙරුවයි කියලා එතෙන් සුඛය හරහා භාවනා සුඛය අයින් කෙරුවට පස්සේ මේ මේ තුනට කාම රාග, ద్వේෂ, මෝහ පටන පදනම් වෙච්ච මේ විතක්ක තුනෙන් තමයි මනුෂ්‍යගේ හිත මුළු සංසාරයෙන් පිරලා තියෙන්නේ. භාවනා කරුවට පස්සේ මේ තුන අයින් කරුවයි කියලා හිතන. ඒකට අර ජරත්තරන් තියෙන පස්වල ගොරෝසු බස්කට අයින් කරලා. එතකොට රත්තරන් තාම වැහිලා තියෙනවා. ඊටදී පුංචි පස්කට වලින්. අන්නේ පුංචි පස්කට වගේ මේ ප්‍රධාන විතර්ක තුන අයින් වුණාට පස්සේ කෙනෙකුගේ හිතට බලපාන්න පුළුවන් විතක්ක වැඩි වෙන්න පටන් ගන්නවා. අර ප්‍රධාන මැරියෝ ටික අයින් කරාට පස්සේ යට වැඩ කරන වෙනද නොදැකෙච්ච දේවල් මතුවෙන්නත් ඉඩ තියෙන පේන්න පටන් ගන්නවා. මේ කියන්න හදන හයම ඕනම කෙනෙක් සදාචාර සම්පන්නයි කියලා හිතනවා. ඕනම කෙනෙක් ආගමානුකූලයි කියලා හිතනවා. ශිෂ්ට සමාජය විසින් හොඳයි කියන දේවල් කියලා හිතනවා. නමුත් මේ පෙන්ලා දෙන්න මේ හයම පක්ලේශ රාග රාග ద్వේෂ මොහ අඩු වුණාට පස්සේ එයාට ඥාති විතක්ක පහළ වෙන්න පටන් ගන්නවා තමන්ගේ ඥාතියන් පිළිබඳව කල්පනා වෙන්න පටන් ගන්නවා ඉතින් ආ හිතනවා අනේ කොච්චර හොඳද මම මේ පිනක් කරන වෙලාවේ ඥාතියෙක් කල්පනා වෙන එක කියලා ඒක අභිරමණය කරනවා එයා දන්නේ මේ ඥාති කල්පනාව එනකොටම සතිය කැඩෙනවා කියලා ඒක නිසා ඥාති විතර්කය හොඳයි. හොඳයි මේ පෞල් කන මිනිස්සුන්ට. දැන් මේ තමයි යෝගාවචරයක්. දැන් ඊටාම අමාරුවේ මේ සීල සමාධියක පිළිටව ගත්තට පස්සේ දැන් මේ ඇවිල්ලා ඉතින් අර සම්බන්ධකම් ගියාත්මේ අම්මයි එන්න තියෙන ආත්මේ අම්මයි මේ ඉන්න අම්මයි තාත්තයි ඉතින් අල්ලගෙන හෙන්න කතන්දර ගොතනවා ඉතියාට හිතෙන්නේ මට එන්න එන්න පිං හිත වැඩි වෙලා තියෙනවා නෝ කවදාකවත් තේරෙන්නේ මේ ගිය ගමනේ තමයි බිම දාලයි කියලා. එතකොට අමර ජන පරානුද්යතා සවට සංයුක්ත විතර්ක කාටට උදව් කරන්න හිතෙනවා. මේ අනුන්ගේ සීනි කිරණයි කියලා කියන්නේ. ඉතින් හිතනවා මේ දැන් නම් භාවනා කරුවා ඇති ගිහිල්ලා මේක මේ අම්මට මේ ටික කියලා දෙන්න නැත්තම්. එතන මගේ හොඳම භාවනා කරන යාළුවාට කියලා දෙන්න නැත්තම්. එහෙම නැත්නම් පැත්තක ගිහලා SMS එකක් දාලා හරියොත් වැඩේ හරි මචං මෙන්න මේව කරපන් කියලා. ඒ කරන හැම වෙලකදීම ඊටාම සූක්ෂම විදියට යාගේ අහිංසකම නැති කරලා සතිය කඩලා පාරෙන් පිට පැතර බලනවා. පරානුද්යත පරිසංයුක්ත විතක්ක. ඊගාට අමර විතක්ක පිළිවෙලට නෙමෙයි මම මේ කියන්නේ මතක් වෙන විදිහට අමර විතක් කියලා කියන්නේ එයාට හිතෙනවලු මම මෙතෙක් කල ගත කරපු ජීවිතයේදී අනවශ්‍ය දේවල් කෑවා අනවශ්‍ය ව්‍යායාම කරා අනවශ්‍ය මේ කෙරුවා මිහිට පස්සේ නෝ මම හොඳට ආහාර ගන්නවා හොඳට යෝග ව්‍යායාම කරනවා හොඳට මේක කරනවා මේක කරනවා ආයෙනම් කවදාවත් ලෙඩක් වෙන්න කවදා මැරෙන්නේ නැහැ කියලා නොමැරෙන්න හිතනවා මං කෙරුවා තමයි ආයෙ නැහැ කරපු මොඩකම් දෙන්නට සරියේ ආයෙ මොඩකම් නොකරම් මරියේ කියලා ගන්නවා ඒක ඉහෙළම කෙලවරට 100%ක්ම සෞඛ්‍ය සම්පන්නයට උත්සාහ කරනවා ඉතින් ඒක හිතනවත් එක්කම එයාගේ සාමාන්‍ය මේ ලෝකේ ඉන්න පුළුවන් මිනිස්සෙක් නෙවෙයි ඒකට එතකොට වැටෙනවා. එහෙම නැත්නම් අනවඤ්ඤත්ති පරිසංයුත්ත විදක් වෙනවා මම මෙතෙක් කල් කරපු වැඩ නිසා මං හැදිච්ච gedර නැහැදිච්ච එකයි කියලා බැනුම් ඇහුවා. මීට පස්සේ නම් කවම කවදාකවත් කාගෙන්වත් බැනුම් අහන්න නැති වෙන විදිහට කිසිම අවඥාවට ලක් නොවෙන්න වැඩ කටයුතු කරන කියලා හිතවිල්ලක් අවඥාවට ලක් වෙන එකක් ආවත් වහකණ්ඩ හිතනවා. වචනයක් වරදිච්ච ගමන් කිසිම අනුකම්පාවක් කරන්නේ නැහැ. ක්‍රියාවක් සිද්ධ වෙච්ච ගමන් සාබ කරගන්නව හරියට පව් කියන එක දැකලවත් නැති කෙනෙක් වගේ. මේ මෙතෙක්කල් කක්ක ගොඩේ හිටපු මිනිස්සයා. දැන් හිතවිල්ලක් වචනයක් ආපු ගමන් අයියෝ කිය කියා විදිනවා. බලන්නකෝ මට මේ මේ තනකොළ වලට කෙල ගැහුණානේ කෙල ටිකක් ගැහුණානේ. පහු දප්පා එක. එහෙම කරන්න හොඳ නැද්ද? සංඝයාට කියලා තියෙනවා තන නිල් තන වල කෙල ගහන්න එපයි කියලා. ඉතින් ඒ වගේ එකක් අල්ලගෙන දිගින් දිගට දිගින් දිගට යනවා. එයාට දන්නේ මේ අහිංසකකමකින් නෙවෙයි මේ යන්නේ ෂාට මායාවී ගතිය. එහෙම නැත්නම් මේ අනවඤ්ඤති දුක් වේදනා ලැජ්ජ නොවෙන්න හිතාගෙන ඉන්නවා. ඉතින් බුදුරජාණන් කියනවා නත්ති ලෝකේ අනින්දිතෝ කියලා. බුදුහාමුදුරුවෝ නිന്ദා ලබන්නන අතර උත්තරම නිന്ദා ලබන්නේ. මේ අපි මේ නිකම්ම මේ නරබනුව අපි හිතනවා නිന്ദා නොලබන්න. ඒක හොඳයි. හැබැයි මෙතෙන්දී කේවල தත්වෙට යන්න හදනවා. කද්දාවත් මන් නිඳ ලබන්නේ නැහැ කියලා. අනවඤ්ඤත්‍ය පරිසංග විතක්ක. ඊට පස්සේ ජනපද විතක්ක. ජනපද විතක්ක කියලා කියන්නේ දැන් මෙතන ඇවිල්ලා 10000ක් හිටියා. දැන් ඇමරිකන් අලුත් ජනාධිපතිපත් වුණාද දන්නෙත් නැහැ. ඒ මනුස්සයා දිවුරුන් දුන්නාද දන්නෙත් නැහැ. ඉතින් ඕක ගැන දන්නේ නැතුව අපි දැන් ගියාට පස්සේ කොහොමද හරියන්නේ දැන් දවස් 10 ඇතුළත ඩොලර් එක ෆ්ලක්චුවේට් වෙලා දන්නෙත් නැහැ. ෂෙයා මාකට් එක නැගලා දන්නේ. ඉතින් ඕක දිග්ගටම එන්න පටන් ගන්නවා. දැන් අපි සම්පූර්ණ කැපිලානේ අපි නිකම්ම නිකම් මේ ලින්ක් කීමැඩියෝ වගේ වෙලා. ඊට පස්සේ හිතනවා මේ ලෝකෙ පිළිබඳ පොඩ්ඩක් එක්ක මේක ලෝකෙට දෙන්න ඕනේ නැත්නම් ලෝකෙ මේකට ගන්න ඕනේ කියලා ජනපද විතක් එන්න පටන් ගන්නවා. මොකද අපි අර සමාජශීලී ජීවිතයක් ගත කරපු කැත්ත ඇත්තනේ. ඉතින් ඒ නිසා දැන් මෙතන මෙහෙම ඉන්නකොට ජනපද විතක් එනවා. එහෙම නැත්නම් හිතනවා යකෝ දැන් නම් පොට පැහැදිලා තියෙන්නේ. දැන් මේ දැන් මේ තියෙන දැනුමෙන් අපි ලාභයේ සත්කාරයේ සම්මාන සිලෝක වැඩි කරගන්න මට මේක වැඩි හොඳින් කරන්න පුළුවන් කියලා මේ ලැබਿੱච්ච මේ නෛර්යානික ශ්‍රී සද්ධර්මය ආර්ථික විද්‍යාවට දානවා දේශපාලන විද්‍යාවට දානවා සමාජික විද්‍යාවට දාලා ලාභ සත්කාර වැඩි කරන්න බලනවා ඉතින් මෙන්න මේ විතක්ක 6 අපි සාමාන්‍යයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියන්නේ ඕකට තමයි. ඔතන උගන්වන්නේ. මේකෙදී එනවා ටොංගානේ. ඉන්දපු ගමන් නිකන් හරියට තිරයක් තිරේ වැහුණ තිර තිර ඇරිය වගේ. ආවට පස්සේ මේ මනුස්සයාට අර සත්‍යමත් බවක්වත් සීලෙවත් සමාධිවත් නැතුව මිදික යන්න පටන් ගන්නවා. ඉතින් ගිහිලා කියන කෙනත් "ඕ මචං, ඒ මචං, හා මචං" කිව්වනම් හරි තමයි. ඉන්නෙත් ඒ જાතිම තමයි. අහල පහල ඉන්න හරියක් ඉන්නේ. හරි හරි පුතා මචං එහෙනම් මේම නිවන් දැකලා වෙන්න ඇති කියන අරුත් අඳිනවා මූත් අඳිනවා. ඒක ලස්සනට වෙන්නවා මේ සංඥා විපල්ලාසයේකේ ඒ වගේ බීඩිය ගහන කට්ටිය නැතුව කාටවත් තනිකර පිස්සු කෙලින්න බෑ කියලා. ඒ පිස්සු කෙලිනකොට එහෙයි කියන්න කට්ටියක් ඉන්න ඒක හැමදාම නෑ. ඒක තියෙන්නේ සාසනයක් තියෙන කාලේ විතරයි. ඒ කාපු කෑමන තනියම කරන්න බෑ මිනිසෙකුට. ඒක කවුරු ඇවිල්ලා පොඩි පිටිපස්ස සපෝට් එකක් දෙන්න. අනන්තවත් ඉන්නේ. ඒක නිසා ධම්මික අහතුරු මට කිව්වා භාවනා කරපන් කාටවත් දැනෙන්න අරින්න එපා කවදාවත් භාවනා කරනවා කියලා. කරපු ගමන් අන්දනවා. එක්ක වටනවා. ජාරි අමාරුයිනේ. තමන් මේ මේ කරන වැඩේ වසංගගන ලොකු සාංශ කියන්නේ ಗುಣ වසංගගන ජීවත් වෙන්න පුරුදු වෙන්නේ කියලා. පුළුවන් තරම් ಗುಣ වඩන්න. හැබැයි වසංගගන ජීවත් වෙන්නේ නැත්නම් මේ ගුණේ නුගුණෙට යනවා. නුගුණ කියන්නේ පිස්සු. අපේ ගම් පැත්තේ නුගුණේ කියන්නේ පිස්සු. ඉතින් නුගුණේ අද පිස්සු වැඩියෙම තියෙන්නේ භාවනා කරන අයට. ඒ මොකද මේක කියාපාන්න ගිහිල්ලා. ඒකල කියනවා මෙහෙමයි මේ භාවනා කරන්න. ඉස්සෙල්ලා නම් මම ගෙදර කට්ටියත් එක්ක ෂෝක ටෙලිවිෂන් බැලුවා. දැන් ටෙලිවිෂන් බලන්නත් බෑ. ගෙදර කට්ටියත් එක්ක ඉන්නත් බෑ. මම මරන්න හිතෙනවා මේ. මොකද මචං මේ භාවනා වැඩිලා. ඉතින් භාවනා හරනම් ඉතින් ඒ හිත මිනිස්සෙක් ඉන්න බැරි වෙන්න විදියක් නැහැ නේ. ඒ දොස්තර මහත්තයෙක් ඇවිල්ලා මම ගමනක් යන ගමන් ආයේ මම කෝ එහෙනම් යන් වාහනේ යන ගමන් කතා කරගන්න කියලා. ගිය ගමන් කියනවා අවංකව කියනවා මිනිස්සයා. මට මගේ දරුවෝ වෙදෙන්න පිළිබඳවයි ගෑණි පිළිබඳව පුදුම ද්වේෂයක්ලු තියෙනවා. මොකද වැඩ කරලා කරලා ගෙදර යන්නේ හොඳටම නිස්සද්ද වෙන්න. ඉතින් ඒ ළමයි ටෙලිවිෂන් දානවා. ඒ ළමයි දෙන ගහ ගන්නවා. මේන් ගෑණියෝ බලන්නතිලු. ඉතින් මම කොහොම භාවනා කරන්න ඉස්සෙල්ලා ටෙලිවිෂන් දැම්මේ නැද්ද? දැම්මා. ප්‍රශ්නයක් නැහැ. ඒ කාලේ ප්‍රශ්නයක් නැහැ. මම කිව්වා දැන් මේ පේන්නේ නැද්ද උඹට මේ භාවනාව පිළිබඳ ගෞරවය නිසා මේ දරුවෝ පිළිබඳ ද්වේෂයක් තියෙන කියලා. ඈ? උනේ එතකොට තමයි තේරෙන්නේ මේ අන් ඇවිල්ලා තියෙන්නේ. භාවනා ඥාන නෙවෙයි. ඒ නිසා ඒ බරපත් අකුසල අයින් කරපු ගමන් යටින් කියන දේවල් ඉතාම සූක්ෂමයි. ඒ ටික කියලා දෙනකොට හිතෙන්නේම මෙච්චර භාවනා කරලා දියුණු වෙලා ලැබුණ ಗುಣ ටිකටවත් මුන්නාන්සේ හොඳක් කියන්නේ නැහැ. ඒක ලොකු සංසි කියන ඊර්ෂ්‍යාව නිසා කියනවලු මෙච්චර මේ ඥානය පහළලා තියෙනවා ඔක්කොම පහළ වෙලා තියෙනවා පරිසංවයන් ඉස්සට වැඩි අමාරු වෙනවා ඔබ මූල කර්මස්ථානේ අමතක වෙනවා වසංගනවා ඒ නිසා කරුණා කරලා ඔබ වැඩෙන්න නම් ඒක දියුණු වෙන්න නම් තමන් අර ගත්ත මූල කර්මස්ථානේ දිගේම සතියේ දිගේම අර ඉරියව්ව දිගේම ඉදිරියට යනවායි කිව්වට පස්සේ ඉතින් බලන්න කාටද පුළුවන් වෙන්නේ කියලා මේ තරම් මේ ඕජාව සහිත මේ රසමසවුල තියෙද්දී අර Taman ගත්ත වාර්ධිකේ යන්න ඒකට කියනවා ප්‍රඥා ශික්ෂාව කියලා. මොකද මේ මායя දන්නවා. මේ මිනිස්සයා වටණ්ඩ නම් එකයි කරන්න පුළුවන්නේ. අට ලාභ සත්කාර සම්මාන සිලෝක දෙන්න ඕන. දීපු ගම් පෙත්ත පිටින් ප්‍රොත්ත පිටින් කනවා. ඉතල මායя කරදර කරලා බැලුවා. ඒක කර්ණීය මිත්‍ර සූත්‍රයේ දේශනා කරන්න උනේ සරුවචනාචාර්ය. පස්සේ මායя කල්පනා කරලා නෑ භාවනා කරන ඇති කියලා විශේෂයෙන් පොඩ්ඩක් සලකපු ගමන් ඒගොල්ලෝ අයියා වෙනවා, එයා අක්කා වෙනවා. ඊට පස්සේ අනුන්ට බන කියන පටන් ගන්නවා. මං කියන්නේ බන කියන්න එපයි කියලා. නමුත් Tamange කාලසටහන කරගන්න බැරි නම් Tamanට අර ඉස්සර තිබුණ විදිහටවත් මේ ලෝකයේත් එක්ක ගණජන කරන්න බැරි නම් ඒ නිසා සාරිපුත්‍ර සාංශය සඳහන් කරන දසුත්තර සූත්‍රයේම මේ භාවනා වැඩනකොට සම්මුතිය ඥාන වැඩෙන්නේ නැත්තම් නැත්නම් අපි කියන්නේ මේ common sense වලට ගලප ගන්න බැරි නම් හොඳට මතක තියානින්න මෙතන ෂට ගතියක්, මායාවී ගතියක්, වංචනික ගතියක් වැඩ කරනවා. උපක්ලේශයක් වැඩ කරනවා. හැබැයි ඒක එක සැරෙන් අහුවෙන්නේ නැහැ. බල්ල බල්ල බල්ල බල්ල ඒකටම එන්න ආරින්. කරගෙන යන ගමන් කාට හරි කියන්න. ඒ කියන කෙනත් දුනු මිරිස් කන කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මොළ ධාතුව තියෙන කෙනෙක් වෙන්න ඕනේ. එයා ඒක කෙලින් කියන්නේත් නැහැ. එයා කියන්නේ බොහොම මෙයාගේ හිත තැලෙන්නේ නැති වෙන විදිහට නමුත් නොකිය ඉන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේදී මේන මේ සියුම් ධර්මතාවයේදී ශාසනයක් නොතිබුණොත් ඊට වැඩිය මේක තේරුම් ගන්න කෙනෙක් නැතුනොත් මොකද්ද මේ වැනි කෙනෙකුට තියෙන සාන්තිය කියලා හිතන්නේ කොහෙද කොච්චර අසරණද කියලා කොච්චර අනාථද කියලා ඒක නිසා මේක අර සීල ශික්ෂා සමාධි ශික්ෂා වශයෙන් නෙවෙයි මේ ප්‍රඥා ශික්ෂා වලට යනකොට හරීම සූක්ෂමයි බැරි නන්නේ හැබැයි සූක්ෂම නිසා සංකීර්ණ වෙන්න තියෙන ඊට වැඩි. ඉතින් ඒක නිසා ඒක බොහෝ වාරයක් කරනකොට කරනකොට කරනකොට තේරෙනවා අර අපි බුදුහාමුදුරන්ට ගෞරව කරන්න කියන්නේ ඇයි? පිහිටන්න කියන්නේ මුන් වහන්සේ මේ කිසිම කෙනෙක්ගේ උපදෙස් නැතුව මේක පෙන්නනේ. මේ වගේ තැනකට ඇවිල්ලිවලා මෙතෙන් එහාට යන්න අනිත් ඔක්කොමලා ඔක්කොම දෙන්න හදන වෙලාවේ කිං කුසල ගවේෂි කිං සච්ච ගවේෂි එච්චරයි. ඊට පස්සේ මෙච්චර මේ කාමයට හොයන මනුස්සයන් මේක කියන්න හිතුවනේ කාටවත් හිතෙන්නේ මේක කියලා තීරුම් කරලා දෙන්න පුළුවන් ඒ තරම්ම මනුස්සයෝ පටලවා ගන්න. ඒ චේදි මේක දේශනා කරපු ਸਰවඥාන්සේ කවුද කියලා තේරෙන්නේ දන් දෙන අවස්ථාවේ නෙවෙයි. සීල් දකින අවස්ථාවේ නෙවෙයි. ඊටදී තියෙන සමාධි වෙලාදී ප්‍රඥා වෙලාදී තේරෙනවා දුද්ද දන් දදාති දුක්කරං කරෝති දුක්කමං කමති දෙන්න බැරි දෙයක් අපිට දීලා තියෙනවා. ඉවසන්න බැරි ඉවසිල්ලක් වෙසලා තියෙනවා. කරන්න බැරි දෙයක් කරලා තියෙනවා අම්මා තාත්තර කවදාකවත් හිතන්නවත් බෑ ආන්නේ විදිහට මේ ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව වැඩෙන්නේ අර සීලෙන් සමාධියෙන් ගත් එක පන්නරයේ හිටින්නේ ප්‍රඥා ශික්ෂා ඒක නිසා ඒක දෙවන්නේකට වග කියන්න දෙන්නත් එපා තන්නේ ක්‍රම තමන් අතේ තියෙන්නේ ඒ වගකීම් භාරය බලපෑම ඒකේ තියෙන වැදගත්කම සීලෙන් සමාධි ප්‍රඥාවේ යන්න යන්න වැඩි වෙනවා ඒක නිසා මොඩයට අනතුරුදායක ගතියක් පේන්න තියෙනවා. ඒක හරියටම පට බේරගෙන යන්න ඕනේ. හැබැයි ඉතින් මේ සමාධි ප්‍රඥා ශික්ෂා වරද්දාගත්තයි කියලා අකුසල් සිද්ධ වෙන්නේ කාලේ නාශීමක් විතරයි වෙන්නේ. ආපහු ඇවිල්ලා යන්න පුළුවන්. හැබැයි ඒ සඳහා නැවත නැවත භාවනා කරන්න ඕනේ. යම් වෙලාවක ඒක අතහැරලා අපරාධ භාවනා අතහැරලා ගහලා ගියා නම් එහෙම කට්ටිය තමයි අද ගොඩක් වැඩි. ඊට පස්සේ යා කියන කතාවල් උගාක් වෙලාට බාගෙට තැම්පිච්චාල වෙනවා. ඒචීදී ආය කරොත් එයාට හොඳට තේරෙනවා මේ වැටිච්ච මනුස්සයට අත දෙන්නේ කොහොමද කියලා. අර අර Taman කාපු රාත්තල් ගානේ හැටියට මඩ ගානේ හැටියට තේරෙනවා ඉතින් මේකට අනුකම්පා කරලා අත දෙන්න ඕනේ කියලා. ඉහතින් සාරිපුත්තු සාංශේ පුදුමාකාර මඩ ගෑමනක් කාලා තියෙනවා. ඕනම කෙනෙක්ගේ ප්‍රශ්නයක් ආවම උන්වහන්සේට තේරෙනවා මෙතන තමයි පටලවිලා තියෙන්නේ නැති කියලා. මොකද උන්වහන්සේක අත ගාලා තියෙනවා. එසා කවදාකවත් කාගත් වැරද්දක් දැක්කම ඊට පස්සේ තරහ යන්නේ නැහැ. තූලේ අනුකම්පාවක් එනවා. මට පුළුවන් ද මේක කරලා දෙන්න ඉස්සර නම් තරහ එන්නේ කවුරු හරි දැකපුවාම දැන් තරහ මොකද Tamante ඒ තරම් අනුකම්පා කරපු කෙනාට විතරයි ඔය ප්‍රඥා ශික්ෂාව එහාට යන්න පුළුවන්. ඒ නිසා ඉස්සෙල්ලා බලන්න ඔය පරානුද්යතා පරිසංයුත්ත පැත්තක තියලා අනුන්ගේ දීනි කිරණක පැත්තක තියලා මේ Tamange වැඩේ බේරගන්න බේරගත්තට පස්සේ ඒ සාරිපුත්‍ර සාංශරෝගේ විශාල ප්‍රදේශයකට සේවය කරන්න පුළුවන් අත කුණු ගා ගන්න නැතුව සේවය කරන්න පුළුවන් තැනකට එනවා. ඉතින් මේ සියලු දිනාටම අන්නේ ශක්තිය ලැබීම පිණිස මේ මෙතෙක් කල් දේශනා කරන දේශනා කරන මේ මූල ධර්මත් ප්‍රායෝගික ඥානත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි දවසේ ධර්ම දේශනාව මෙතෙන් නැවත කරනවා. සියලු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.